නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්ම සැමදා සදහම් සරණ යමි নমස්කාර වේවා සංගරුවනට සැමදා මහා සංඝ සරණ යමි নমස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු සාදු සාදු වාසනාවන්ත පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම අද මේ සන්ධ්‍යාවේ මේ පුණ්‍ය භූමියට එක්රැස් වුනේ අපේ ජීවිතවලට ඉතාමත් වැදගත් දහම් කොටස් කීපයක් ජීවිතයට එකතු කරගන්න. පිංගතුනි අපි අද කතා කරන්නේ මේ ලෝකේ කලාතුරකින් අහන්න ලැබෙන උතුම්ම වස්තු හතක් ගැනයි. උපාද කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ලෝකේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයක්. මේ දෙව්මිනිස් ප්‍රජාව අතර සත්ත්ව බොජ්ජංග ධර්ම ලෝකයට පහළ වෙනවා නම් මේ සත්ත්ව බොජ්ජංග ධර්මයේ ලෝකයට පහළ වෙන්නේ බුදු කෙනෙකුගේ උපතින් පමණයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වීමෙන් පමණමයි මේ ලෝක සත්‍යයන්ට බොජ්ජංග ධර්ම ගැන අහන්න ලැබෙන්නේ. වෙන කිසිම කාලයක ලෝකයේ බොජ්ජංග ධර්ම කියන වචනෙවත් අහන්න ලැබෙන්නේ අතුරු දහන් වෙලා යනවා. අන්‍යවැනි ශ්‍රේෂ්ඨතම ධර්මයක අවසාන බොජ්ජංගේ තමයි අපි කතා කරන්නේ. ඒ තමයි උපේක්ඛා සම්බොජ්ජංගය. උපේක්ඛා සම්බොජ්ජංගය කියන්නේ අරහත් මාර්ගය. තාමත් ගැඹුරු කොටසක්. මේ ධර්ම කරුණු ටික ඇහෙද්දී ඔබේ හිතේ ඇති වෙන්න ඕනේ මෙන්න මේ වගේ හැඟීමක්. අනේ මට කොයිතරම් ලාභයක්ද මේ මනුස්ස ජීවිතයක් ලබලා මෙවැනි උතුම් ධර්මයක් අහන්න ලැබෙනවනි කියලා. හිතේ සතුටක් ඇති වෙන්නට ඕන. ඒ සතුට සමග උපදින්නට ඕන. කවද්ද මම ඒ தત્ත්වේ කරා මගේ ජීවිතේ දියුණු කරගන්නේ කියන අදහස තියෙන්නට ඕන. එහෙම නැතුව ඔබට හිතෙනවා නම් ඕවා අහලා වැඩක් නෑ, ඕවා ගැඹුරුයි. අපිට ඕවා වැඩක් නෑ. ඕවා කොහේ කරන්න? අන්න එහෙම හිතෙනවා නම් ඔබ ඔබ ගැන තීරණයකට එන්න ඕනේ. මම නම් අන්ධබාල පු탁ජනෙක්මයි කියලා තීරණයකට එන්නට ඕනේ. අන්න ඒ නිසා පින්වතුනි මේ ධර්මය ඇහිද්දි මෙන්න මේ වගේ සිතුවිල්ලක් ආර්ය ශ්‍රාවකයෙකුගේ හිතේ පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේක හරීම ලස්සනට පෙන්නනවා. ඔන්න රජකම අපේක්ෂාවෙන් ඉන්න රාජ කුමාරයෙක් ඉන්නවා. මේ රාජ කුමාරයාට ඔටුනු පලන්දන්න අභිෂේක කරපු කුමාරයෙක් නමුත් ඔටුනු පලන්දන නැහැ. රජකමට සුදුසුකම් තියෙන කෙනෙක් ඊළඟට රජකම ලැබෙන කෙනා හැටියට අභිෂේක කරපු රාජකුමාරයෙක්. අන්නේ රාජකුමාරයාට අහන්න ලැබෙනවා යාබද රාජ්‍යයක තවත් කුමාරයෙකුට අද ඔටුනු පැලැන්දුවා කියන පණිවිඩය අහන්න ලැබෙනවා. මෙන්න මේ පණිවිඩය ඇහෙද්දී අර රජකම අපේක්ෂාවෙන් ඉන්න රාජකුමාරයාගේ හිතේ පැතුමක් ඇති වෙනවා. අදහසක් ඇති වෙනවා. අපේක්ෂාවක් ඇති වෙනවා. අනේ මම කවද්ද රජ වෙන්නේ? කවද්ද මං ඔටුනු පළඳින්නේ? කවද්ද මං රජකම ලබන්නේ කියන පැතුම ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ওই නගරේම ඉන්නවා කීවා ඊටාම දිලිඳු කුලයක ඉපදිච්ච. ඊටාම දිලිඳු පවුලක ඉපදිච්ච රජකමට මෙලෝ සුදුසුකමක් නැති තරුණයෙක් ඉන්නවා. අන්නේ තරුණයාටත් අහන්න ලැබෙනවා. අන්න අසවල් රාජ්‍යයේ රජතුමා තමන්ගේ රාජ කුමාරයට අද ඔටුනු පළන්දල අභිෂේක කරා. අද රජකම බාර දුන්නා කියලා අහන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි අර රජකමට මෙලෝ සුදුසුකමක් නැති අර ඊටාම දිනිඳු පවුලක ඉන්න අර කුමාර මේ තරුණයට හිතෙයිද කියලා අහනවා අනේ මං කවද්ද රජ වෙන්නේ කියලා හිතෙනවද හිතෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ කෙනාට සුදුසුකම් නැහැ. බුදුරජාණන් වහන්සේ තවත් විස්තරයක් කරනවා මහණෙනි. තවත් ඉන්නවා කියන ඔය යාබද රාජ්‍යවල රජවරු. රජකමට පත්වෙච්ච රජවරු ඉන්නවා. ඒ රජවරුන්ටත් අහන්න ලැබෙනවා අද අර අසවල් රාජ්‍ය කුමාරයාට ඔටුනු පළන්දල රජකම බාර දුන්නා කියලා අහන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි රජවරුන්ට හිතෙයිද කියලා අහනවා අනේ මං කවද්ද රජ වෙන්නේ කියලා හිතෙයිද අහනවා හිතෙනවද හිතෙන්නේ නැහැ ඔන්න ඔය වගේම කණ්ඩායම් තුනක් මේ ලෝකයේ ඉන්න මේ මනුස්ස ප්‍රජාව අතර බුදුරජාණන් වහන්සේ බෙදලා පෙන්නනවා පළවෙනි කොටස තමයි අර රජකමට සුදුසුකම් නැති මෙලෝ සුදුසුකමක් නැති අර දිනිඳු පවුලක ඉපදිච්ච පහත්ම පහත් කුලයක ඉපදිච්ච අර තරුණයා අන්න ඒ වගේ කියනවා මේ සද්ධර්මයේ කෙරේ ආදර ගෞරව නැති බුදුරජාණන් වහන්සේව අඳුනාගත්තේ නැති ධර්මය හඳුනාගත්තේ නැති මාර්ගඵලලාභීන් කෙරෙහි කිසිම අවබෝධයක් නැති මෙලෝ පරලෝ ගැන විශ්වාසයක් නැති කර්ම කර්මඵල ගැන විශ්වාසයක් නැති අන්ධ බාල පුතඥන කෙනා අර දිනිඳු කෙනා වගේ කියනවා මේ අන්ධබාල පුතජන කෙනාට අහන්න ලැබෙනවා අන්න සමහර ගිහි ජීවිතේ ගත කරලා සෝතාපන්න වුණා සකදාගාමී වුණා අසවල් අසවල්ලයි අනාගාමී ඵලයට පත් වෙලා සමහරව පිරිනිවන් පාන අන්න අහන්න ලැබෙනවා ඊළඟට අර අන්දමාල පුතජන කෙනාට අහන්න ලැබෙනවා අන්න අසවල් උපාසිකාවනු සෝතාපන්න වෙලා තියෙනවා අසවල් අසවල් උපාසිකාව සකදාගාමි වෙලා අනාගාමි වෙලා මේ බුද්ධ ශාසනය තුල පැවිදි වෙච්ච සමහර භික්ෂුණීන් වහන්සේලා අසවල් අසවල්යි පිරිනිවන් පානවා මේ වහන්න ලැබෙද්දී අර මෙලෝ පරලෝ ගැන විශ්වාසයක් නැති තිසරණයට පැමිණිච්ච නැති අන්ධ බාල පුතජන කෙනාට වගේ වගක් නැහැ කියලා. එයාට කිසිම ගාණක් නැහැ. ඔය මාර්ගඵල ලැබෙන මොහේ ලැබපු දෙන අපිට මොකද? ඕන එකෙක් නිදහස් වෙච්ච දෙන් අපි යනවා. ආන් එහෙම හිතාගෙන වගේ වගක් බුදුරජාණන් වහන්සේ වදාළේ අය හරියට අර රජකමට සුදුසුකම් නැති දිලිඳු පවුලක ඉපදිච්ච පහත්ම පහත් කුලයක ඉපදිච්ච මෙලෝ සුදුසුකමක් නැති තරුණයා වගේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ මාර්ගඵලලාභින් ගැන අහන්න ලැබෙද්දී මේ මාර්ගයේ දියුණු කළ ප්‍රතිඵල ලබන ආකාරය ගැන අහන්න ලැබෙද්දී තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයන්ගේ හිතේ සිතුවිල්ලක් ඇති වෙනවා. පැතුමක් ඇති වෙනවා. අනේ මමත් කවද්ද මාර්ගඵල ලබන්නේ? මම කවද්ද සෝතාපන්න ඵලයටපත් වෙන්නේ? මම කවද්ද සකදාගාමී ඵලයටපත් වෙන්නේ? මම කවද්ද අනාගාමී ඵලයටපත් වෙන්නේ? කවද්ද මං අරහත්ත්වයටපත් වෙන්නේ? කවදාද මං පිරිනිවන් පාන්නේ කියන සිතුවිල්ල පැතුම හිතේ ඇති බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ මාර්ගඵලලාභීන් ගැන කතා කරද්දී ආර්ය ශ්‍රාවකගේ හිතේ ඒ ඇති වෙන පැතුම හරියට රජකමට අභිෂේක කරපු කුමාරයෙකුට අසවල් රාජකුමාරයාට ඔටුනු පැලැන්දුවා කියලා ආරංචි වෙද්දී මම කවද්ද රජ වෙන්නේ කියලා ඇති වෙන පැතුම වගේ එකක් කියලා. කවද්ද මම මාර්ගඵල ලබන්නේ කියන අදහස. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අර ඔටුනු පළඳපු රජවරු අන්න ඒ වගේ පිරිසක් ඉන්නවා කිය මේ බුද්ධ ශාසනය තුල. ඒ තමයි කියන රහතන් වහන්සේලා. රහතන් වහන්සේලාට අහන්න ලැබෙනවා අන්න අසවල් අසවල්ලයි මාර්ගඵල ලැබුවා. එතකොට රහතන් වහන්සේලාට හිතෙනවද මම කවද්ද මාර්ගඵල ලබන්නේ කියලා හිතෙනවද? හිතෙන්නේ නැහැ. ඒ අය ඒ ප්‍රතිඵලය ලබාගෙන අවසానයි. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ බුද්ධ ශාසනය තුල දියුණුවක් කැමති කෙනා මේ බුද්ධ ශාසනය තුල ප්‍රතිඵල ලබන්න කැමති කෙනා අවබෝධයෙන් තිසරණේ පිහිටපු ආර්ය ශ්‍රාවකයා මේ ගාම්භීර වූ ධර්මයේ ගැන ඇහිද්දි නිරන්තරයෙන් එයා ධර්මය අහන්නේ මම කවද්ද මේ ධර්මය අවබෝධ කරගන්නේ කියන පැතුම හිතේ ඇති කරගෙන ඒ නිසා පින්වතුනි අද දවසේ ඔබ මේ අහන ඔබ ශ්‍රවණය කරන මේ ගාම්භීර ධර්ම දේශනාව තුළදී ඔබේ හිතේ නිරන්තරයෙන්ම තියෙන්නට ඕනේ අන්නේ පැතුම. කවද්ද මමත් මේ බොජ්ජංග ධර්ම දියුණු කරගෙන මම කවද්ද මාර්ගඵල ලබන්නේ කියන අදහස ඔබ තුල තියෙන්නට ඕනේ. අපි මුලින්ම කතා කරමු මේ ධර්මය අවබෝධ කරගන්න පුද්ගලයා බුදුරජාණන් වහන්සේ කණ්ඩායම් හතරකට බෙදුවා. තුන් දෙනෙක් විස්තර කරනවා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය. එක්කෙනෙක් අවබෝධ කරගන්න සුදුසුකම් නැති අය. පළවෙනි කෙනා තමයි උග්ගටි තඤ්ඤෝ කියන පුද්ගලයා. දෙවැනි කෙනා තමයි විපටිතඤ්ඤෝ කියන පුද්ගලයා. තුන්වෙනි කෙනාට කියනවා නෙය්‍ය. හතරවෙනි කෙනා පදපරම කියලා කියනවා. මෙන්න මේ පුද්ගලයන් හතරට මේ ලෝකයේ ඉන්න සියලු දෙනාම කණ්ඩායම් කරන්න පුළුවන්. දැන් අපි බලමු කවුද මේ කියලා. උග්ගටිතඤ්ඤ කියලා කියන්නේ මේ ධර්මයේ කෙටියෙන් ඇහෙද්දී අවබෝධ කරගන්න තරම් ඉන්ද්‍රිය ධර්මයන් වර්ධනය වෙච්ච ප්‍රඥාවන්ත ශ්‍රාවකයෝ. අන්න එවැනි අය මේ ලෝකෙට ඉන්නේ ඊටමත් අතලොස්සයි. බුද්ධ ශාසනයක් පහළ වෙච්ච යුගයක එවැනි ශ්‍රාවකයන් එවැනි ඉන්ද්‍රිය ධර්මයන් වර්ධනය වෙච්ච මහා පින්වන්ත උත්මය ලෝකයට පහළ වෙනවා. හැබැයි ඊටාම ස්වල්පය. මම ඔබට විස්තර කරන්නම් එවැනි උත්මයෙක් ගැන. ඒ තමයි දබ්බ මල්ල පුත්ත කියන රහතන් වහන්සේ. මේ දබ්බ කියන කුමාරයා මව් කුසට ආවේ මේ රජ කෙනෙකුගේ බිසවකගේ මව් කුසී පිරිසිඳ ගත්තා. මේ බිසවගේ මව කුස ටිකෙන් ටික ටිකෙන් ටික මෝරලා දරුවා බිහි වෙන්න ඕන්න මෙන්න තියෙද්දි බිසව මරණයටපත් වුණා. ඊට පස්සේ ඥාතීන් කතා කරා අම්මා මැරුණා නම් මේ කුසේ ඉන්න දරුවත් අනිවාර්යයෙන්ම මැරිලා ඇති. ඒ නිසා අපි ඔය ගැන හොයන්න ඕනේ නැහැ ඊට පස්සේ දැන් ඉන්දියාවේ මේ වගේ මිනි කුණු කුර කර තියාගන්නේ ඉන්දියාවේ මොකද කරන්නේ? එහෙම උස්සගෙන ගියා දර දාලා ගිනි තියලා. ඉතින් මේ අය මේ මල් සුවඳ විලවුන් ඉහලා දෝලාවක වගේ උස්සගෙන ගිහින් ගින්දර දැම්මා. ගිනි රස්නෙට මොකද වුනේ? අර දරුවා මැරිලා නෑ මව කුසියේ. ඒ රස්නෙට ඒ පීඩණයට මව කුස පුපුරලා දරුවා විසිරුණා. විසිරලා වැටුණා තනකොළ ගොඩක් උඩට. අන්නේ තමයි දබ්බ කියන කුමාරයා. මෙන්න මේ කුමාරයා තමන්ගේ ඥාතීන් අතර ටිකින් ටික වැඩිමහලු වෙලා අවුරුදු 7 වෙද්දී අවුරුදු 7 දී බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා තමන්ගේ ගමට චාරිකාවේ වඩිනව දැකලා හිත පැහැදුනා. අන්න අර පැතුම ඇති වුණා මමත් මේ වගේ කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මමත් ඉක්මනින්ම මාර්ගඵල ලබන්න ඕනේ කියන පැතුම හිතේ ඇති වුණා. ඒ පැතුමත් එක්ක මොකද කරේ? පැවිදි වෙන්න තීරණය කරා. ඒ ඥාතියන්ගේ අවසරය ලැබුණා. ඉතින් ගිහින් බුදුරජාණන් වහන්සේ ළඟ කියා හිටිය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පැවිදි කරන සීකවා මාව පැවිදි කරන සීකවා මේ උතුම් ධර්ම මාර්ගයේ යන්න මට අවකාශය සලසා දෙන සීක්වා කියලා ඉල්ලා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එක්තරා ස්වාමීන් වහන්සේ නමකට කතා කරලා කියනවා පින්වත් භික්ෂුව මේ පුංචි කුමාරයා මහා ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් වෙනවා. මහා ශ්‍රේෂ්ඨ උත්මෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ කුමාරයාව පැවිදි කරන්න කියන ඉක්මනට. ඊට පස්සේ මේ කුමාරයා එක්ක ගිහිල්ලා කෙනෙක් පැවිදි කරද්දී හිස කෙස් කප කපා ඉස්සරලා කරන්නේ පළවෙනි කෙස් ටික කපලා අතට දීලා සිහි කරන්න කියනවා. කේසා ලෝමා නඛා දන්තා තචෝ කියන මේ කේස් ලොම් නිය දත් සම මස් මේවා පිළිකුල් වශයෙන් වඩන්න කියනවා. මේ විදියට සිහි කරන්න කියලා කෙස් ටික කප කප අතට දෙන්න. ඊට පස්සේ තමයි හිස බාලා පැවිදි කරන්නේ. ඉතින් මේ පුංචි දබ්බ කුමාරයා අවුරුදු 7 මේ පොඩි දරුවා අරගෙන ගිහින් ඉස්සල්ලාම කෙස් ටික කපලා අතට දීලා මේක පිළිකුල් වශයෙන් වඩන්න කියලා කියද්දි පළවෙනි කෙස් රෝද අතට දෙද්දි සෝතාපන්න ඵලයටපත් වෙලා. ඊළඟට දෙවෙනි කෙස් රෝද කපලා අතට දෙද්දි සකදාගාමී ඵලයටපත් වුණා. තුන්වෙනි කෙස් රොද අතට තිද්දි අනාගාමී ඵලයටපත් වුණා. හිස බාල අවසන් වෙනකොට සිවුර පොරවන්න කලින් අරහත්ත්වයටපත් වෙලා අවසානයි. මහා පින්වන්ත කුමාරයෙක්. අෂ්ට සමාපatti ඇතු අරහත්ත්වයටපත් වෙච්ච පුංචි රාතන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම නිවන් අවබෝධයේ පිණිස යමක් කළ යුතු නම් ඒ සියල්ල කරලා අවසానයි කතං කරණීය නාපරං ඉත්තත්ථායාති තවත් නිවන් අවබෝධයේ පිණිස කරන්න දෙයක් නැහැ ඒක මං දැනගත්තා ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම හරි ආසයි මම කැමති මේ ස්වාමීන් වහන්සේලාට ආගන්තුක වඩින ස්වාමීන් වහන්සේලාට කුටි සෙනසුන් පනවන්න මට ඒකට අවසර දෙන්න කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ අවසර දුන්න එහිනම් දබ්බමල්ල පුත්තේ ඔබ කුටි සෙනසුන් පනවන්න ඔබ කැමති නම් ඒක කරන්න ඉතින් මේ පුංචි හාමුදුර තමයි මේ ස්වාමීන් වහන්සේලාට කුටි සෙනසුන් පනවන්න. ආගන්තුකව ඒ කාලේ ස්වාමීන් වහන්සේලා අපි හිටමු 19ක් වැඩිය කියලා. කුටි සෙනසුන් 10ක් තියෙනවා නම් මොකද කරන්නේ? ඒ 10 සූදානම් කරලා වන්දනාමාන කරලා ඒවා සකස් කරලා දෙනවා. කුටි 10යි තියෙන්නේ ස්වාමීන් වහන්සේලා 500 නමක් වැඩම කරන ආගන්තුක. උන්වහන්සේ මොකද කරන්නේ? 이르දි බලයෙන් කුටි 500ක් මවනවා මවලා ඒ කොට්ට මෙට්ට පැදුරු මේ ඔක්කොම 이르දියෙන් මවලා ඒ කුටි පනවල ඒ ස්වාමීන් වහන්සේලාට ඉන්න සකස් කරලා දෙනවා. ඉතින් මේ කාලෙන්චි වුණාට පස්සේ ටිකින් ටික මිනිස්සු අතර පැතිරලා ගියා. මහා 이르දි බල සම්පන්න ස්වාමීන් වහන්සේ නමක් 이르දියෙන් කුටි මවනවා. ඉතින් මේක බලන්න ඕනෑවට සමහර ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ මේ ක්‍රෑබෝ වෙලා කරුවලේ ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි මම කැමතියි කියන අර ගිජ්ජකූට පර්වතයේ මුදුනේ කුටියක් පනවග. ඊළඟට අහන ඔබ වහන්සේ කැමති කොතනද? මට හොඳයි කියනවා. අර එහා පැත්තේ තියෙන ඉසිගිලි පර්වතය හොඳයි කියලා. වේබහර පර්වතය හොඳයි කියලා. මේ විදිහට එකින් එක එකින් එක මේ කඳු පෙන්න පෙන්න කියන අපිට මේ පැත්තේ මවලා දෙන්න කියලා. අපිට මෙතන හොඳයි කියලා. මේ විදිහට 500 නමක් විතර ඇවිල්ලා කණ්ඩායම් පහකට වගේ බෙදලා පස් පොලක අපිට කුටි පනවලා දෙන්න කියලා. මේ රාත්‍රියේන ස්වාමීන් වහන්සේලාට මේ දබ්බමල්ල පුත් මහරහතන් වහන්සේ කුටි පනවන්නේ ඒ වෙලාවේ සමාධියට සමවැදිලා පස් පොලකට යන්න ඕන නම් මනෝමය ශරීර පහක් මවාගෙන වෙන් වෙනවා. වෙන් වෙලා මේ තේජෝ කසිනීර සමවැදිලා ඇඟිලි 10ම පත්තු කරගන්නවා ටෝච් එක වගේ. පත්තු කරගෙන අත් දෙක ඉස්සරහට දික් කරගෙන ඒ ආලෝකයෙන් අර අය එක්ක යනවා කන්දට. පස් දෙනා පස් පොලකට එක්ක යනවා. කඳු පහකට එක්කගෙන එ르දීන් වැඩම කරලා අර පිරිසත් එක්ක කැමති කැමති තැන්වල කුටි පනවනවා. කුටි සෙනසුන් සකස් කරලා දෙනවා. කුටි සෙනසුන් සකස් කරලා දීලා මෙන්න ස්වාමීනි ඇඳ මෙන්න ස්වාමීනි කොට්ටේ මෙන්න පැම්බාජන මෙන්න වැසිකිලි මේ ඔක්කොම මවලා දීලා ආපහු වැඩම කරනවා. ඒ ස්වාමීන් වහන්සේලා එදා දවසේ වැඩම කරලා ආපහු යන්න කියලා කුටියෙන් එළියට එනකොටම කුටි අතුරුදහන් වෙලා අවසానයි. ඉතින් මේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන දවසේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට දැන් පිරිනිවන් පාන්න කාලයයි. සුගතයන් වහන්සේ පිරිනිවන් පාන්න කාලයයි. භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙන සීක්වා කියලා ඉල්ලා හිටියා. එවිනේ බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් ගබ්බ මල්ලපුත්ත. ඔබ යමක් කළ යුතු නම් මේ ඊට කාලයයි කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැදගුරු කරලා පස්සෙන් පස්සට කුටියෙන් එළියට ආවා. ඇවිල්ලා කුටියට වන්දනා කරා. ඒ වෙලේම අහසට පැන නැගලා භාවනා ඉරියව්වෙන් අහසේ වැඩ ඉඳලා තේජෝ කස්මේට සමවැදිලා අහසෙම පිරිනුවන් පෑවා. එතනම දැවිලා පිලිස්සිලා ගියා. අලු ටිකක්වත් දූවිලි ටිකක්වත් ඉතුරුන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හරියට ගිතෙල් ටිකක් පිලිස්සුනා වගේ කියනවා. උන්වහන්සේ ඒක දිහා බලාගෙන ඉඳලා උදානයක් පළ කරනවා. මෙවැනි ශ්‍රේෂ්ඨ භික්ෂූන් මේ දෙව් මිනිස් ලෝකයාට මහත් ආලෝකයක් කියලා. දැන් බලන්න අන්න එවැනි ස්වාමීන් වහන්සේලා ඊටමත් සුළු පිරිසක් මේ බුද්ධ ශාස්ත්‍රය තුල වැඩ හිටියා. උන්වහන්සේලාට කියනවා උග්ගටි තඤ්ඤෝ කියලා. ධර්මයේ මාතෘකා වශයෙන් කියද්දී කෙටියෙන් කියද්දී ධර්මය අවබෝධ කරගන්න දක්ෂයි. ඊටාම සුළු පිරිසයි ලෝකේ. ඊළඟ කණ්ඩායම තමයි විපටිතඤ්ඤෝ. දෙවනි කණ්ඩායම. ඒ දෙවනි කණ්ඩායම බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඒ අයට බුදුරජාණන් වහන්සේ වදාළ මේ පිරිසිදු ධර්මය ඇහෙද්දී ඒ අය මොකද කරන්නේ ධර්මය අහන්න හිත යොමු කරනවා මෙන්න මේ ලක්ෂණ ඇතුව හිත යොමු කරගෙන ඉන්නවා ධර්මයේ කෙරේ පළවෙනි එක තමයි සුසුසති ධර්මය ඇසීමේ අප්‍රමාණ කැමැත්තක් හිත තුළ පුරව ගන්නවා. සෝතං හෝදහති. මන අවධානයකින් යුක්ත කන් යොමු කරගෙන ධර්මයේ ශ්‍රවණය කරනවා. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා දැඩි අදිෂ්ඨානයක් හිතේ ඇති කරගෙන හිත පිහිටවා ගන්නවා. අත්හං ගන්නාති අදාළ ධර්ම කරුණු ග්‍රහණය කරගෙන ඒ අනුව නුවණින් විමසනවා. අනත්තන් විඤ්චිතේ අදාළ නැති දේවල් ඔස්සේ පැටලෙන්නේ නැහැ. අවබෝධයට උපකාර වෙන ධර්මිය ඔස්සේම හිත දියුණු කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ කිනා අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ හෝතු. තමන් තුලින්ම ධර්මයේ දැකලා ධර්මය අවබෝධ කරගන්න දක්ෂ වෙනවා. අන්න ඒ කිනා දැන් ධර්මයේ ශ්‍රවණයක අහන්න ලැබෙද්දී හොඳ අවධානයෙන් යුක්තව කන් යොමු කරගෙන දැඩි අදිෂ්ඨානයක් හිතේ පිහිටවාගෙන ධර්මයේ ශ්‍රවණය කරද්දී බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය කරුණු පහ ඇතුව ධර්මයේ ශ්‍රවණය කරද්දී කරුණු පහක් යටපත් වේගෙන යනවා හිත තුළ. කරුණු හතක් වර්ධනය වෙනවා මේ ධර්ම දේශනාව තුළ. ඒ ධර්ම දේශනාව අවසන් වෙද්දී කෙනා අරහත්ත්වයටපත් වෙනවා කියනවා. මේ කරුණු පහ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මන අවධානයෙන් යුක්තව ධර්මයේ ශ්‍රවණය කරද්දී මේ හිත තුල තියෙන කැමැති ප්‍රියමනාප අරමුණු වලට හිත විසිරි විසිරි යන ගතිය කාමච්ඡන්දේ යටපත් වෙනවා. ව්‍යාපාදයට හිත විසිරෙන ව්‍යාපාද නීවරණ යටපත් වෙනවා. නිදිමත අලසකත්වම කම්මැලි ගතිය හිතේ හැකිලිච්ච ගති යටපත් වෙලා යනවා. තීන මිද්ද යටපත් වෙනවා. ඊළඟට හිතේ විසිරීමත් එක්ක ඇති වෙන පසුතැවීම උද්දච්ච කුච්චේ යටපත් වෙනවා. සැකේ යටපත් වෙනවා පංච නීවරණ යටපත් වෙලා අර ධර්ම දේශනාව කෙරෙහි හොඳ එකගතාවයකින් යුක්තව හිතේ ඇතිවෙච්ච සමාධියකින් යුක්තව ධර්මයේ ශ්‍රවණය කරනවා. අන්න එතකොට පංච නීවරණ යටපත් වෙච්ච ගමම්ම ධර්ම දේශනාව කෙරෙහි මනාකොට හිත පිහිටවනවා. ඒකට තමයි සති සම්බොජ්ජංගය කියන්නේ. හොඳ අවධානයෙන් ධර්මයේ අහද්දී ඒ සිහිය පිහිටවන්නේ ඒ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස. එතකොට ඒ සිහිය ධර්මය අවබෝධ කිරීමේ අංගයක් හැටියට වර්ධනය වෙනවා. ඊළඟට ඒ අහන ධර්මයේ යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. ධර්ම දේශනාව තුලම යා යෝනිසෝ මනසිකාරයේ පවත්වනවා. එතකොට යා තුල ධම්මවිජේ සම්බොජ්ජංගේ වැඩෙනවා. ඊළඟට ධර්මයේ අහගෙන ඉන්නේ මානසිකවත් කායිකවත් හොඳ වීරියක් ඇති කරගෙන බාහිරට හිත විසිරෙන්න ඉඩ නොදී වීරියකින් යුක්තව ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ මොහොතේ විරිය සම්බොජ්ජංගේ වර්ධනය වෙනවා. මේ විදිහට මන ඒකාග්‍රතාවයෙන් ධර්මයේ හද්දි හිතේ තියෙන පංච නීවරණ යටපත් වෙලා හිත සමාධිගත වෙනවා. ඒ සමාධියත් එක්ක හිතේ ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති සම්බොජ්ජංගේ වර්ධනය වෙනවා. මේ සමාධිය නිසා ඇතිවෙච්ච නිරාමිස ප්‍රීතියටත් ඇලෙන්නේ නැතුව ඒ ප්‍රීතිය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිමින් ධර්ම දේශනාව කෙරෙහි හිත පිහිටවගෙන ඉන්නවා. එතකොට ප්‍රීතිය කෙරෙහි උපේක්ෂාවටපත් වෙලා කයත් මනසත් දෙකම සැහැල්ලු බවටපත් වෙනවා. උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩෙනවා. ඒ පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙනවා. ඒ පස්සද්ධි සම්බොජ්ජංගේටත් ඇලෙන්නේ නැතුව ඒ තුලත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒවැයි යථා ස්වභාවය දකිද්දී අර සමාධිය තව තවත් වර්ධනය වෙනවා. බලන්න ධර්මයේ ශ්‍රවණය කරද්දී බොජ්ජංග වැඩෙන හැටි. එතකොට ධර්ම දේශනාවට හිත යොමු කරගෙන සමාධිය තව තවත් වර්ධනය කරගන්නවා. සමාධි සම්බොජ්ජංගේ වැඩෙනවා. එතකොට ආයේ සමාධිය තුල පවා නොඇලී ඉන්න උත්සාහ කරද්දී හිත උපේක්ෂාවටපත් වෙනවා. උපේක්ඛා සම්බොජ්ජංගේ තුලත් අනිත්‍ය දුක අනාත්ම වශයෙන් දකිද්දී ඒකිනුත් හිත නිදහස් වෙලා නිවන කරා යනවා. අන්න බලන්න ධර්මයේ දේශනාවක් කෙරෙහි මනා අවධානයෙන් යුක්තව ශ්‍රවණය කිරීමේ වටිනාකම එතකොට ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ ධර්මයේ ඇසීමේ අප්‍රමාණ කැමැත්තකින් යුක්තව මනාකොට කන් යොමු කරගෙන මම මේක අවබෝධ කරගන්නවා කියන දැඩි අදිෂ්ඨානයෙන් යුක්තව අදාළ ධර්ම කරුණු මතක තියාගෙන යෝනිසෝ මනසිකාරයේ යෙදෙමින් ධර්ම දේශනාව මනාව දානීය ශ්‍රවණය කරද්දී පංච නීවරණ යටපත් වෙලා සත්බුද්ධංග වර්ධනය වෙලා ඒ දේශනාව අවසන් වෙද්දී එයා අරහත්ත්වයටපත් වෙනවා අන්න ඒ අය ගැන තමයි පින්වතුනි ওই බුද්ධ දේශනාවල සඳහන් වෙලා තියෙනනේ ඒ දේශනාව අවසානයේ මෙපමණ පිරිසක් අරහත්ත්වයටපත් වුණා කියන සඳහන් වෙලා තියෙනවා. අන්න ඒ වැනි පිරිස. ඒ අයට කියනවා විපටිතඤ්ඤෝ කිය. කෙටියෙන් ධර්මය දේශනා කරද්දී ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්න අයට කියනවා උග්ගටිතඤ්ඤ. විස්තරාත්මකව ධර්මයේ කියද්දි හිත යොමු කරගෙන ඉඳලා මනාව දානේ ශ්‍රෝණී කරද්දි පංච නීවරණ යටපත් වෙලා සත්බොජ්ජංග වර්ධනය වෙලා දේශනාව අවසන් වෙනකොට අරහත්ත්වයටපත් වෙන පිරිසට කියනවා විපටිතඥ ඊළඟ ඛණ්ඩායම තමයි නෙය්‍ය අන්නේ පිරිස ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වනවා නෙය්‍ය කියලා කියන්නේ අර තරම්ම ප්‍රඥාව ඉන්ද්‍රිය ධර්ම වර්ධනය වෙච්ච පිරිසක් නෙවෙයි නමුත් ඒ අයට ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ඒ අය ධර්මය අවබෝධ කරන්නේ කොහොමද? ධර්මය අහනවා සුතා. අහලා හොඳට මතක තියාගන්න දතා ධර්මය අහා අසාසා පොත්පත් වලින් කියව කියව ධර්ම කරුණු හොය හොයා මතක තියාගන්න දතා මතක තියාගෙන පිරිසිදු දහම් දැනුමක් ඇති කරගන්න ඒ දහම් දැනුම නිරන්තරයෙන් වචනයෙන් පුරුදු කරනවා වචසා ಪರಿචිතා වචනයෙන් පුරුදු කර කර වචනයෙන් පුරුදු කරමින් කටපාඩම් කරනවා. ඊළඟට මේ පිරිසිදු දහම් දැනුම ටිකෙන් ටික ටිකෙන් ටික ජීවිතයට ගලපමින් යෝනිසෝ මනසිකාරයේ යෙදමින් භාවනා වඩනවා. මනසානුපෙක්කිත. අන්නේ භාවනා වැඩිමත් සමග නුවණින් විමසමින් බැලීමත් සමග දිට්ඨි ආසුප්පටි විද්‍යා සම්මා දිට්ඨිය ඍජු බවට පත් වෙනවා. අවබෝධේ කරා හිත නැඹුරු වෙනවා. මෙන්න මේ ක්‍රමයට තමයි මේ යුගයේ තුල අපට අවබෝධය කරා යන්න තියෙන්නේ. අපිට මේ ධර්මයේ හොඳට ඉගෙනගෙන මේ ධර්මයේ මතක තියාගෙන මේ ධර්මයේ වචනයෙන් පුරුදු කරගන්න පිරිසිදු දහම් දැනුමක් ඇති කරගෙන ඊළඟට ඒ ධර්මයට අනුකූලව නුවණින් විමසමින් යෝනිසෝ මනසිකාරයේ යෙදෙමින් සමත විදර්ශනා භාවනා වඩමින් තමයි අපේ ජීවිතය දියුණු කරගන්න තියෙන්නේ. ටිකෙන් ටික ටිකෙන් ටික සීලේ පරිපූර්ණ කරගනිමින් සමාධිය පරිපූර්ණ කරගනිමින් ප්‍රඥා වර්ධනය කරගනිමින් ධර්ම මාර්ගයේ ඉදිරියට යනවා. අන්න ඒ ශ්‍රාවකයාට කියනන්නේ මෙන්න මේ කණ්ඩායම් තුන විතරයි මේ ලෝකේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් පිරිසක් කියන්නේ. ඊළඟ කණ්ඩායම් බුදුරජාණන් වහන්සේ වදාලා පද පරම පදපරම කියන්නේ කොහොමත්ම අවබෝධ කරගන්න බැරි කණ්ඩායමක් ලෝකේ ඉන්නවා. ඒ අය ගැන විස්තර කරනවා ජලෝ ඒලමෝගෝ දුප්පඤ්ඤෝ හෝති. අන්න දුෂ්ප්‍රඥා ප්‍රඥාව නෑ ජලෝ කෙලතොල් ඒලමෝගෝ කියන්නේ මන්ද බුද්ධිකයි. අන්න එතකොට යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මට ධර්මය අවබෝධ කරගන්න බෑ කියලා තීරණය කරනවා නම් එයා ප්‍රඥාව නැති කෙනෙක් මෝඩ කෙනෙක්. දුෂ්ප්‍රඥෝ හෝති. ඊළඟට කෙලතුර. අන්න ඒ වගේ කෙනෙකුට තමයි ධර්මය අවබෝධ කරගන්න බැරි. අනිත් හැම කෙනෙකුටම ධර්මය අවබෝධ කරන්න පුළුවන්. කියන දෙයට අනුව නුවණින් විමසන්න පුළුවන්. ඒ කියන්නේ මේ ධර්මය අහලා මතක තියාගෙන නුවණින් විමසමින් භාවනාව යෙදෙන්න පුළුවන් හැම කෙනෙකුටම මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් අන්න ඒ නිසා පින්වතුනි මේ ජීවිතයේ තුල අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න මහන්සි ගන්න ඕනේ අපේ ජීවිතවලට තියෙන එසේ මෙසේ අනතුරක් නෙවෙයි. මං චුට්ටක් ඔබට මේ අනතුර ගැන පොඩ්ඩක් පෙන්ලා දෙන්න. අනතුර ගැන ඔන්න හොඳ බුද්ධ දේශනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මහා සාල කියලා දේශනයක්. මං කෙටියෙන් ඔබට විස්තර කරලා දෙන්නම්. දැන් අපි ගත්තොත් පින්වතුනි මේ යුගයේ තුල ඔබ හිතන්නේ මිනිස්සුන්ගේ ජනගහනය ඉන්නේ අඩු වෙනවද වැඩි වෙනවද වේගයෙන් අඩු වෙලා අවසන් වෙනවා වේගෙන් අඩු වෙනවා ජනගහනයත් අඩු වෙනවා වේගෙන් මිනිස්සුන්ගේ ආයුෂත් අඩු වෙනවා වේගෙන් මිනිස්සුන්ගේ ශරීර ශක්තියත් පිරිහෙනවා වේගෙන් මිනිස්සුන්ගේ ශරීරයේ වර්ණවත්කමත් පිරිහිලා යනවා කෙලස් එන්නේ එන්න වර්ධනය වෙනවා මේක තමයි මේ යුගයේ ස්වභාවය ඔය ගැන ඊටාම ලස්සන දේශනයක් තියෙනවා දීඝනිකායේ චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ ඉතින් මේ මහා සාල කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම අහලා තියෙනවා ඉස්සර මේ ලෝකේ මිනිස් ජනගහණය අවීචිය වගේ පිරි ඉතිරි ගියා කියලා. එකිනෙකට එකිනෙකට යාවෙච්ච ගොඩනැගිලි ප්‍රාසාද තියෙන ගම් තිබුණා. නියම් ගම් තිබුණා. නගර ජනපද වලින් මේ ලෝකේ පිරිලා ඉතිරිලා ගිහින් තිබ්බේ. මේ මිනිස් ජනගහනයේ පිරී ඉතිරී දී තිබුණා තිබුණා මේ ලෝකයේ මිනිසුන් සෑම රටක්ම ස්වයං පෝෂිතයි මම මේව අහලා තිබුණා නමුත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ යුගයේ තුල වේගෙන් මිනිස් ජනගහනය අඩු වෙලා වේගයෙන් ගම් නියම් ගම් ජනව ජනපද නගර මිනිස් වාසයෙන් තොර වෙලා අවසන් වෙනවා මේ යුගයේ තුල වේගයෙන් මිනිස්සුන්ගේ ශරීර ශක්තිය දුර්වල වෙනවා ආයුෂ අඩු වෙනවා මේකට හේතුවක් තියනවාද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් බ්‍රාහ්මණය ඔබ කියපු කරුණ හරියටම හරි ඉස්සර මේ ලෝකේ ජනගහණය පිරීලා ඉතිරලා තිබ්බා කිව්වා. දැන් ජනගහණය වේගෙන් අඩු වෙලා කිව්වා. ඒ විතරක් නෙමෙයි මිනිසුන්ගේ ආවිසත් වේගෙන් අඩු වෙලා අවසර වේගෙන යනවා කියනවා. ගම් නියම් ගම් ජනපද නගර මිනිස් වාසයෙන් තොර වෙලා කියලා. බුදුරජාණන් වහන්සේ මේ යුගයේ ජනගහනය අඩු වෙන්න හේතු වෙන කරුණු තුනක් පෙන්වලා දෙනවා. ඔන්න බලන්න කරුණු තුන. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ යුගයේ මිනිස්සු අධර්ම රාගයෙන් යුක්තයි. විසම ලෝභයෙන් යුක්තයි මිත්‍යා ධර්මයෙන් යුක්තයි අධර්ම රාගය කියන්නේ අධාර්මික ජීවත් වෙන දුස්සීලව ජීවත් වෙන්න පුදුම ආසාවක් තියෙන දුස්සීලකමට ධර්මයේ හැසිරෙන්න කියොත් බොහොම අමාරුයි. දුස්සීලව ඉන්න තමයි ආසාව. විසම ලෝභය. ලෝභකම විසම වෙලා. ඉහ වහගින් තියෙන ලෝභකම. ඊළඟට මිත්‍යා ධර්මය. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. මේ මිත්‍යා දෘෂ්ටි එන්නේ එන්නේ එන්නේ මිනිස්සු තුළ වර්ධනය වෙනවා. මේක විපාක හැටියට මිනිස්සු දුස්සීල වෙද්දී කෙලෙසුන්ගෙන් මිනිසුන් ඇවිස්සීලා යද්දී බුදුරජාණන් වහන්සේ වදාලා මිනිසුන් අව්‍යාවිද අරගෙන දෙපැත්තට බෙදිලා මරා ගන්නවා යුද්ධ එන්නේ එන්නම ලෝකෙ වැඩි වෙනවා. යුද්ධ වර්ධනය වීම නිසා දහස් ගණන් මිනිස්සු මරණයටපත් වෙනවා. ගම් නියම් ගම් නගර ජනපද මිනිස් වාසයෙන් තොර වෙලා අවසන් වෙලා යනවා කියනවා. දැන් ඔබ හොඳට බලන්න මේ ලෝකෙ යුද්ධයක් නැති රටක් තියනවද කියලා කොහෙවත්. යුද්ධ නිසා දවසකට ලෝකෙ දහස් ගණක් මැරෙනවා. හැම පැත්තෙම දෙපැත්තට බෙදලා මරනවා. උතුරේ යුද්ධ බලන්න කී දහහක් මැරුණාද මේ යුද්ධ නිසා. බලන්න ජාති යනු කුලානුව ගෝත්‍රානු ඒක පක්ෂ ભેද නිසා නොයේක් නොයේක් සම්මුති ඇති කරගෙන දෙපැත්තට බෙදලා ආයු දරගෙන මරා ගන්නවා වේගෙන් ජනගහනය අඩු වෙනවා බලන්න ඔබ පළවෙනි ලෝක යුද්ධේ දෙවෙනි ලෝක යුද්ධේ කොච්චර මැරුණද කියලා මිනිස්සු යුද්ධ නිසා කොයිතරම් මැරෙනවද අන්න මේ යුගයේ ජනගහනය අඩු වෙන පළවෙනි කරුණ දෙවැනි එක බුදුරජාණන් වහන්සේ පෙන්නවා මිනිසුන් අධර්ම රාගයෙන් විසම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් යුක්ත වෙනකොට මේ හිරුසඳු ග්‍රහතාරකාවන් කිපෙනවා මේ පොළව අධික්‍රෝහිත දෙවිවරු මිනිසුන් අතහරිනවා මිනිසුන් දුස්සීල වෙනකොට එතකොට මේ හිරුසඳු ග්‍රහතාරකාව කිපෙනවා බාහිර ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර මහා ධාතු කිපෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා බාහිර පටවි ධාතුව කිපීම නිසා භූමි කම්පාවල් ඇති වෙනවා සැරෙන් සැරේ නිතර නිතර භූමි කම්පා ඇති වෙනවා නායයන් ඇති වෙනවා බාහිර ආපෝ ධාතුව කිපීම නිසා ජල ගැලීම් ඇති වෙනවා ගම් වතුර ගලනවා මුහුදු ගොඩ ගලනවා බාහිර වායෝ ධාතුව කිපීම නිසා කුණාටු සුරිසුලන් නැවත නැවත නැවත නැවත ලෝකයට ඇති වෙනවා බාහිර තේජෝ ධාතුව කිපීම නිසා විශාල නියඟ දුර්භීක්ෂ ලැබුගිනි ගිනි කඳු මේව පොපුර මේ විදියට මේ ලෝකයේ ස්වාභාවික විපත් එන්න එන්නම එන්න එන්නම වර්ධනය වෙනවා මිනිසුන් දුස්සීල වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ මිනිසුන් දුස්සීල වෙනකොට ස්වාභාවික විපත් එන්න එන්න වර්ධනය වෙලා දහස් ගණන් මිනිසුන් මැරෙනවා දසදහස් ගණන් මිනිසුන් මැරෙනවා ඒ හේතු කරගෙන ගම් නියම් ගම් ජනපද නගර මිනිස් වාසයෙන් තොර වෙලා ජනග්‍රහණය අඩු වෙනවා කියනවා. බලන්න මේක සත්‍යයක්ද අසත්‍යයක්ද? වර්තමානයේ කොයිතරම් ජනගහණය අඩු වෙනවද මේ ස්වාභාවික විපත් නිසා? බලන්න සුනාමිය ලක්ෂ ගාණක් නිදි ඇඳීම මරණයටපත් වෙනවා. ඒ මොහොතේම ශනේ විනාඩි 10ක් 15ක් ඇතුළත. බලන්න ඇමරිකාවට පහුගිය දවස්වල ආව කුණාටු වලින් කී දහහක් මරණද? ඊළඟට බලන්න පාකිස්තානෙත් ඉන්දියාවත් අතර කාශ්මීරයේ භූමිකම්පාවෙන් දැන් 80000කට වැඩි මේ වෙනකොට සංඛ්‍යාලා ලේඛන වලින් මරණයටපත් වෙච්ච ප්‍රමාණය. ස්වාභාවික විපත් නිසා දහස් ගණන් ලෝකෙ මැරෙනවා. අපි දන්නේ නැහැ අපිට මොන වගේ විපත් අනාගතේ මුණ දෙන්න සිද්ධ වෙයිද කියලා. ඔන්න දෙවනි කරුණ. ඊළඟ කරුණේ භයානකකම් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය වගේම තවත් කරුණක් තියෙනවා මිනිසුන් වේගයෙන් වර්තමානයේ මරණයටපත් වෙන හේතුව. ඒ තමයි කියවා මිනිසුන් අධර්ම රාගයෙන් යුක්ත වෙනකොට. විසම ලෝභයෙන් යුක්ත වෙනකොට මිත්‍යා ධර්මයෙන් යුක්ත වෙද්දී මිනිසුන් එන්න එන්නම දුස්සීල වෙනකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා. මේ යක්ෂයන් ඇවිල්ලා මිනිස්සු අතර අරක් ගන්නවා. මිනිසුන් අතර යක්ෂයන් අරක් ගැනීම නිසා යක්ෂයන්ගේ ග්‍රහණයට හසු වෙලා දහස් ගණන් මිනිස්සු මරණයට පත් වෙනවා. ගම් නියම් ගම් ජනපද පාළු වෙලා මිනිස් වාසයෙන් තොර වෙලා යනවා. අමනුෂ්‍ය ග්‍රහණය නිසා. බුදුරජාණන් වහන්සේලා දලා මේ හේතු කරගෙන වේගයෙන් ජනගහණය අඩු වෙනවා කියන වර්තමාන මේ යුගයේ ජනගහණය අඩු වෙන පළවෙනි කරුණ තමයි යුද්ධ. දෙවෙනි කර්ම ස්වාභාවික විපාක. තුන්වෙනි කර්ම තමයි අමනුෂ්‍ය වදුරු. මේ කර්ම තුන නිසා වේගයෙන් ජනගහණය අඩු අන්න බලන්න අපිට තියෙන අනතුරු. බලන්න අපි කොයිතරම් අප්‍රමාදී වෙන්න ඕනද කියලා. අපි දන්නේ නැහැ අපිට මොන වගේ අනතුරකින් මරණයටපත් වෙන්න සිද්ධ වෙයිද කියලා. මරණයට වයස ભેදයක් නැහැ පින්වතුනි. මව් කුසේ මැරෙනවා ලක්ෂ ගාණක් මව් කුසේ මැරෙනවා. දරුවෝ. ඊළඟට මව කුසින් උපදිනකොට ලක්ෂ ගණන් මැරෙනවා ලෝකේ. ඊළඟට බලන්න කිරිදිරි ඉන්නේ නැද්ද අම්මලා උඩුක්කුවේ දරුවෝ කී දෙනෙක් මැරෙනවද? සෙල්ලම් කර කර ඉන්නේ නැද්ද ළමා වයසේ මැරෙනවා. තරුණ කාලේ මැරෙනවා. මැදි වයසේ මැරෙනවා. වයසට ගිහින් මැරෙනවා. ඔය අතරතුර කොයිතරම් ස්වාභාවික විපත් නිසා මැරෙනවද? යුද්ධවලට අහු වෙලා මැරෙනවා. අමනුෂ්‍ය දුර වලින් මැරෙනවා. ඒ නිසා අපි අප්‍රමාදී වෙන්න ඕන. අප්‍රමාදී වෙන කෙනා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මීමයි තමන්ගේ ජීවිතයට රැකවරණේ හැටියට පිහිට කරගන්නේ. අන්න ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ මහානීය වස්තු 37ක් පෙන්වලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි තථාගත බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම තුල මේ ලෝකයට පහළ වෙනවා මහානීය වස්තු 37ක්. අන්නේ මහානීය වස්තු 37 පින්වත් මහණෙනි ඔබලා හොඳින් ඉගෙන ගන්නට ඕන. හොඳින් දරා ගන්නට ඕන. ඒ මහානීය වස්තු හත තම තමන්ගේ ජීවිතවල පුරුදු කර ගන්නට ඕන. අන්න එතකොට මේ ලෝකයේ දෙව් මිනිස් ලෝකයාටම යහපතක් සැලසෙනවා. දෙව් මිනිස් ලෝකයාටම රැකවරණයක් සැලසෙනවා. ඒ නිසා මහණෙනි මේ මහානීය වස්තු 37 ඔබ හොඳින් දරා ගන්න. ඒ තමයි සතර සතිපට්ඨානය. ඒ තමයි සතර සම්‍යක්පදාන වීර්යය. ඒ තමයි සතර ඊදපාර. ඒ තමයි පංච ඉන්ද්‍රිය. ඒ තමයි පංච බල. ඒ තමයි සත්බොජ්ජං. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ බොජ්ජංග ධර්ම 37 තමන්ගේ ජීවිතය තුළ වර්ධනය කරගන්න මහන්සි ගන්නට ඕන. පිංගුතුනි මේ බොජ්ජංග ධර්ම 37 වර්ධනය කරගනිද්දී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන මේ ජීවිතේ අරහත්ත්වේ කරා දියුණු කරගන්න උපකාර වෙන ශ්‍රේෂ්ඨතම අංග හත තමයි සත්බොජ්ජංග ධර්ම ධර්ම. මේ බොජ්ජංග ධර්ම කෙනෙක් තුල වර්ධනය වෙන්න පටන් ගන්නනේ මනාකොට සති ඉන්ද්‍රිය පිහිටියාට පස්සේ. ඒ කියන්නේ ඉස්සල්ලාම භාවනා කරන්න පටන් ගන්නකොටම බොජ්ජංග ධර්ම වැඩෙන්නේ නැත. ඉස්සල්ලාම අපේ සද්ධානුසාරී මට්ටමටපත් වෙනකොට අපිට ඉන්ද්‍රිය ධර්ම පහක් පිහිට. ඒ තමයි සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ධම්මානුසාරී වෙනකොට මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා තවත් වර්ධනය වෙනවා. සෝතාපන්න වෙද්දී මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යම් මට්ටමකට ස්ථාවර වෙන අපේ ජීවිතේ. අන්නේ මොහොතේ පටන් තමයි සත්බොජ්ජංග ධර්ම නිවන ඉලක්ක කරලා වැඩෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක් තියෙනවා බොජ්ජංග සංයුත්තේ උදායි කියන සූත්‍ර දේශනාවක්. මේ උදායි දේශනාවේ බුදුරජාණන් වහන්සේ උදායි කියන ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. ඒ උදායි කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ පංච උපාදානස්කන්ධේ සමුදය හට ගැනීම අස්තංගමේ නැතිවීම ආස්වාදාදීනෝ නිස්සරණ කියන මේ කරුණු ටික හොඳට අහගන්න. අහගෙන ගිහින් උන්වහන්සේ භාවනා කරනවා. භාවනා කරලා සෝතාපන්න ඵලයටපත් වෙනවා. මේ සත්‍ය ඥානය ඇති කරගන්න දුක කියන්නේ ආරි සත්‍යයක්. දුකේ හට ගැනීම කියන්නේ ආරි සත්‍යයක්. දුක නැතිවීම ආරි සත්‍යයක්. දුක නැති කරන මාර්ගය කියන්නේ ආරි සත්‍යයක් කියන අවබෝධය ඇති කරගන්න. ඒකට කියනවා සත්‍ය ඥානය. බුදුරජාණන් වහන්සේට මේ මේ උදායි ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මම මේ පංච උපාදානස්කන්ධය තුල ආස්වාද ආදීනව නිස්සරණ සමුදය අස්තංගමී දැකලා මේ සත්‍ය ඥානය ඇති කරගත්තා. ඊට පස්සේ මම අරහත්ත්වයට පත්වීම පිණිස යම් භාවනාවක් කළ යුතු නම් ඒ භාවනාව වැඩුවා. ඒ තමයි කිම සත්බොජ්ජංග ධර්ම භාවනාව වශයෙන් වඩලා මම සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ලබා ගත්තා. එතකොට ඒකෙන් ගම්මේ වෙනවා සෝතාපන්න වෙච්ච කෙනෙකුට ඒ මොහොතේ පටන් බොජ්ජංග ධර්ම නිවන ඉලක්ක කරලා වර්ධනය කරගන්න පුළුවන්. ඇයි දැන් සෝතාපන්න වෙච්ච කෙනෙකුට තමයි නිවන අරමුණ වෙන්නේ. දැන් මේක ඉතාමත් ගැඹුරු කොටසක් ඔබට විස්තර කරන්න හදනවා. බොජ්ජංග ධර්ම වර්ධනය කරද්දී බුදුරජා වඩද්දී බුදුරජාණන් වහන්සේ විස්තර කරන කරුණු කීපයක්. ඒ තමයි විවේක නිස්සිතා. පංච නීවරණ දුරු කරන ලද චිත්ත විවේකයෙන් යුක්ත විරාග නිස්සිතං පංච උපාදානස්කන්ධය කෙරෙහි නොයල්ම ඇති වෙන ආකාරයට නිරෝධ නිස්සිතා. පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන ඇල්ම නිරුද්ධ වෙලා යන ආකාරයට වොස්සග්ග පරිණාමය නිවන ඉලක්ක කරලා පොජ්ජංග ධර්ම හතම වඩනවා. ඒ නිවන ඉලක්ක වෙන්නේ සති ඉන්ද්‍රිය මනාකට පිළිහිටපු කෙනා. ඒක බුදුරජාණන් වහන්සේ ඊටාම ලස්සනට මේ සති ඉන්ද්‍රියේ තියෙන වෙනස්කමක් පෙන්වලා දෙනවා. මේ බොජ්ජංග ධර්ම හත වඩද්දී සතර සතිපට්ඨානෙන් තොරව බොජ්ජංග ධර්ම වඩන්න බෑ. සතිපට්ඨානය ගැන කතා කරන්නේ නැතුව බොජ්ජංග ධර්ම ගැන කතා කරනවා නම් ඒක හරියට ඔළුව නැතුව අතපය කරකෝන හැටි කතා කරනවා වගේ වැඩක්. ඔළුව නැතුව ඇවිදින්න කියන. අන්න ඒ වගේ වැඩක්. සතිපට්ඨානය තුලයි බොජ්ජංග ධර්ම වැඩෙන්නේ. ඒ නිසා පින්වතුනි හොඳට අවධානය යොමු කරගෙන මේ ටික ශ්‍රවණය කරන්නට ඕනේ. සතිපට්ඨානය කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. කායන පස්සනාවට අයිති මේ ආනාපානසති භාවනාව ඊළඟට ඉරියාපත සම්පජන්ම නව සීවතිකේ අසුභ භාවනාව ධාතු මනස මේ කායන පස්සනාවට අයිති භාවනාව කරනවා ළඟට වේදනානුපස්සනාව මේ සැප දුක උපේක්ෂා විඳීම් කෙරෙහි මනාකොට සිහිය පිහිටවාගෙන මේ විඳීම් වල යථා ස්වභාවය අවබෝධ කර ගැනීම ඊළඟට චිත්තානුපස්සනාව මේ හිතේ තියෙන නාම රූප නිසාටගත් මේ විඥානීය යථා ස්වභාවය අවබෝධ වෙන ආකාරයට මනස සිහිනුවණ යුක්තව හිත කෙරෙහි සිය පිහිටවාගෙන වාසය කිරීම ඊළඟට ධම්මානුපස්සනාවට අයිති වෙනවා පංච නීවරණ පංච උපාදානස්කන්ධ ආයතන හය සත්බොජ්ජංග ඊළඟට කතා කරන්නේ චතුරාර්ය සත්‍ය. සත්බොජ්ජංග වර්ධනීය ප්‍රතිඵලයක් හැටියට චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වෙනවා. යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානය කෙරෙහි මනාකොට සිහිය පිහිටවා ගත්තා සතර සතිපට්ඨානය කෙරෙහි මනාකොට සිහිය පිහිටවනවා කියන්නේ එක්ක ආනාපාන සති අරමුණක සිහිය පිහිටවාගෙන එක්ක ධාතු මනසිකාරය කෙරෙහි සිහිය පිහිටවනවා එක්ක අසුබ භාවනාව තුළ සිහිය පිහිටෝ. එක්ක ඉරියාපත භාවනාව. මේ භාවනාවක් තුළ සතිපට්ඨානයේ සිහිය පිහිටෝ. මේ සිහිය පිහිටියට පස්සේ ඒ සිහිය ඒ සතිය ඒ කෙනා තුළ චතුරාර්ය සත්‍ය අවබෝධී අංගයක් හැටියට නිවන අරමුණු වෙලා වැඩෙන්න පටන් ගන්නවා යම් මොහොතක ඉඳලා. අන්න ඒකට කියනවා සති සම්බොජ්ජංගය ඒ සතිය වර්ධනය වෙනවා සිහිය වර්ධනය වෙනවා. පංච නීවරණ යටපත් වෙලා පංච උපාදානස්කන්ධයේ කෙරෙහි නොයල්මැති වෙන ආකාරයටත් ඇල්ම නිරුද්ධ වෙලා යන ආකාරයටත් විවේක නිස්සිතං විරාග නිස්සිතං වොස්සග්ග පරිණාමය. නිවන ඉලක්ක වෙලා සතර සතිපට්ඨානය තුල පිහිටපු සිහිය Taman තුල තව තවත් වර්ධනය වෙලා යනවා. ඒකට කියනවා සති සම්බොජ්ජංගේ වර්ධනය වෙනවා. ඊළඟට මේ සති සම්බොජ්ජංගේ වර්ධනය වෙනකොට සතර සතිපට්ඨානය තුළ මනාකොට සීය පිහිටවලා ඒ සීය නිවන් අවබෝධය ඉලක්ක කරලා වඩනකොට ඒ කෙනා සතිපට්ඨානයේ තුල නුවණින් විමසනවා යෝනිසෝ මනසිකාරයේද දැන් බලන්න සතිපට්ඨානයේ තුල ධම්මානුපස්සනාව සම්පූර්ණයෙන්ම තියෙන්නේ මනසිකාරයේ ප්‍රත්‍ය කරගෙන නුවණින් විමසීම තුලමයි ධම්මානුපස්සනාව වර්ධනය වෙන්නේ ඒ කියන්නේ නුවණින් විමසලා තමයි යෝනිසෝ මනසිකාරයෙන් තමයි පංච නීවරණ ප්‍රහාණය කරගන්න තියෙන්නේ යෝනිසෝ මනසිකාරය තුලින් තමයි පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න තියෙන්නේ යෝනිසෝ මනසිකාරය තුළින් තමයි ආයතන හය අවබෝධ කරගන්න තියෙන්නේ ධම්මානුපස්සනාව. යෝනිසෝ මනසිකාරය තුළින් තමයි සත්බොජ්ජංග ධර්ම වර්ධනය කරගන්න වඩන්න තියෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙනවා. අන්න එතකොට මේ සතර සතිපට්ඨානය තුළ සීය පිහිටවලා යෝනිසෝ මනසිකාරයේ යෙදෙද්දී මේ සතිපට්ඨාන තුළ සීය පිහිටවලා අපි හිතන පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් වඩනවා. එතකොට ඒක ප්‍රතිපට්ඨානෙ සතිපට්ඨානෙ බැහැරව. සතිපට්ඨානය තුලයි ධම්මානුපස්සනාවට ඇයිති පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධ අනිත්‍ය වශයෙන් වඩද්දී අන්නේ නුවණින් විමසීම යෝනිසෝ මනසිකාරය නිවන් අවබෝධයේ ඉලක්ක වෙලා පංච නිරුද්ධ වෙලා යන ආකාරයටත් නොවැල් මැති වෙන ආකාරයටත් නිවන ඉලක්ක වෙලා ඒ ධර්මයේ නුවණින් විමසීම තමන් තුළ වර්ධනය වෙනවා. ධම්ම විචේ වැඩෙනවා. අන්න ඒකට කියනවා ධම්ම විචේ සම්බොච්චංගය. සතිපට්ඨානය තුළ සිය පිහිටෝලා නුවණින් විමසීම. එතකොට පළවෙනි එකෙන් පස්සේ තමයි දෙවෙනි එක වැඩෙන්නේ. පළ ඉස්සල්ලාම සිහිය පිහිටවලා ඒ සිහිය වැඩෙනවා. ඒ සිහිය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් හැටියට ඒ තුල නුවණින් විමසීමත් නිවන අවබෝධ වෙලා යෝනිසෝ මනසිකාරය වර්ධනය වෙනවා. ඒකට කියනවා ධම්මවිජේ සම්බොච්චං. මේ විදියට යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න යෙදෙන්න එයාට මේ ජීවිතයේ අතා ස්වභාවය ගැන තීරෙන්න පටන් ගන්නවා. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය ටික ටික ටික ටික යාට තේරෙනවා. තේරෙනකොට යාට ලොකු වීරියක් ඇති වෙනවා මේක අවබෝධ කරගන්න. ඒ වීරිය කායිකවත් යා ඇති කරගන්නවා මානසිකවත් ඇති කරගන්නවා. අන්නේ වීරිය පවා විවේක නිස්සිතම් පංච නීවරණ දුරු කරලද චිත්ත විවේකයෙන් යුතුව හිතිනුත් වීරිය කරනවා. විරාග නිස්සිතං නොයල්ම ඇති වෙන ආකාරයටත් නිරෝධ නිස්සිතං ඇල්ම නිරුද්ධ වෙලා යන ආකාරයට වොස්සක්ක පරිණාමී නිවන් අවබෝධය ඉලක්ක කරලා ඒ වීරිය වර්ධනය වෙනවා ඒ වීරිය විරිය ඉර්ධිපාදයක් හැටියටත් වැඩෙනවා මේ මොහොතේ ඒක විරිය සම්බොජ්ජංගයේ බවට පත් නිවන් අවබෝධය ඉලක්ක වෙලා සතර සතිපට්ඨානය තුල පිහිටලා වීරිය වර්ධනය කරනවා ඒකට කියනවා විරිය සම්බොජ්ජංගය වීරියෙන් යුක්තව සතර සතිපට්ඨාන ධර්මයන් නුවණින් විමසත් හොඳින් සිහිය පිහිටවල නුවණින් විමසද්දි තව තවත් වීරියෙන් යුක්තව සිහිය පිහිටවගෙන නුවණින් විමසද්දි විවේක නිස්සිතම් පංච නීවරණ යටපත් වීම නිසා ඇතිවෙච්ච චිත්ත විවේකී තව තවත් වර්ධනය වෙනවා නීවරණ යටපත් වීම නිසා निराமிස ප්‍රීතියක් හිතේ ඇති වෙනවා අන්නේ ප්‍රීතියට පවා ආර්ය ශ්‍රාවකයා ලෙන්නේ නැහැ ඒ කෙනාට අවබෝධයක් තියෙනවා. එයා සත්‍ය ඥානය ඇති කරගත් කෙනෙක්. එයා ඇලෙන්නේ නැහැ ප්‍රීතියට. එයා ඒ ප්‍රීතිය තුල පවා අනිත්‍ය දකින. ඒ ප්‍රීතිය තුල පවා දුක දකින. ඒ ප්‍රීතිය තුල පවා අනාත්ම ස්වභාවය දකිනවා. එයා ඒ ප්‍රීති සම්බොජ්ජංගයත් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් වඩනවා. මේකත් හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යන ස්වභාවයට අයිති දෙයක් කියලා නුවණින් විමසද්දී අර ප්‍රීතියත් නිවන් අවබෝධයේ ඉලක්ක වෙලා ඇල්ම නිරුද්ධ වෙලා යන ආකාරයට නොයල් නැති වෙන ආකාරයටත් නිවන අරමුණු වෙලා ඒ ප්‍රීතිය වර්ධනය වෙනවා. ඒකට කියනවා ප්‍රීති සම්බොජ්ජංගය. දැන් මේ කෙනා ප්‍රීතිය නිවන් අවබෝධය ඉලක්ක කරලා වර්ධනය කරද්දී ප්‍රීතිය තුල බවා නොඇලී ඉන්න උත්සාහ කරනවා. ප්‍රීතියට ඇලෙන්නේ ප්‍රීතිය තුලත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩද්දී ප්‍රීතියෙන් හිත නිදහස් වෙලා උපේක්ෂාව තව තවත් වර්ධනය වෙනවා. හිත උපේක්ෂාවටපත් වෙනවා. ඒත් එක්කම පස්සද්ධිය වැඩෙනවා. ඒ උපේක්ෂාව සාමාන්‍ය මට්ටමේ උපේක්ෂාව. පස්සද්ධිය ඇතින් දැන් බලන්න පළවෙනි ධ්‍යානයේ මට්ටම බලන්න. පළවෙනි ධානයේ තියෙන විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ ඒකාග්‍රතාව. එතකොට යා පළවෙනි ධානයෙන් දෙවෙනි ධානයට යද්දී ප්‍රීති, සුඛ ඒකාග්‍රතාව. එතකොට මේ ප්‍රීතිය පළවෙනි ධානයට වඩා දෙවෙනි ධානයේ ප්‍රීතිය වර්ධනය වෙනවා. දෙවනි ධානයේදී ආ මොකද කරන්නේ? ප්‍රීතිය තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා. ප්‍රීතියත් විදර්ශනා වඩනවා. ඒකට නොයලී ඉන්න උත්සාහ කරනවා. එතකොට ඒ ප්‍රීතියෙන් හිත නිදහස් වෙනවා. ප්‍රීතිය කෙරෙහි උපේක්ෂාවට පත්වෙච්ච ගමන් හිත ඇලෙනවා සැපේට. එකකින් හිත නිදහස් වෙනකොට තව එකක් අල්ලගන්න. ඒතර ප්‍රීතිය කෙරෙහි උපේක්ෂාවට පත් වෙනකොට හිත කායික මානසික සැපේට අල්ලනවා. ඒ සැපේ තව තවත් වර්ධනය වෙනවා. නිවන අවබෝධය ඉලක්ක වෙලා. ඒකට කියනවා පස්සද්ධි සම්බොච්චය. එතකොට පංච නීවරණ දුරු කරන ලද චිත්ත විවේකයෙන් යුතුව නොයල් පංච උපාදානස්කන්ධය කෙරෙහි නොයල් මැති වෙන ආකාරයටත් ඇල්ම නිරුද්ධ වෙලා යන ආකාරයටත් කායිකවත් මානසිකවත් ඇති වෙච්ච සැහැල්ලු බව පස්සද්ධිය නිවන් අවබෝධය ඉලක්ක කරලා යා වඩනවා. දැන් අපි ගමු පස්සද්ධිය පස්සද්ධිය කියන්නේ හේතු නිසා ඇතිවෙච්ච දෙයක්. ඒකත් අනිත්‍ය වශයෙන් වඩන්න පුළුවන්. අපි ගමු කායිකව යම් සැහැල්ලු බවක් දැනෙනවා. කායික සැහැල්ලුව දැනෙන්නේ කයයි පහසයි විඥානය එකතු වීම නිසා. මානසිකව සැහැල්ලු බවක් දැනෙන්නේ මනසයි අරමුණුයි විඥානය එකතු වීම නිසා. එතකොට ඒ තුලත් පංච උපාදානස්කන්ධය දකිනවා පස්සද්ධිය තුල පවා. එතකොට යා පස්සද්ධි සම්බොජ්ජංගියත් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් වඩද්දී කායිකවත් මානසිකවත් ඇතිවෙච්ච සැහැල්ලු බවිනුත් හිත නිදහස් වෙලා සමාධිය තව තවත් වර්ධනය වෙනවා. එතකොට යාගේ සමාධිය තව තවත් වර්ධනය වෙනවා. නිවන් අවබෝධයම අරමුණු කරගෙන සමාධිය වැඩෙනවා. ඒකට කියනවා සමාධි සම්බොජ්ජංගය. නිවන් අවබෝධය අරමුණු කරගෙන සමාධිය වඩද්දී ඒ කෙනා සමාධිය තුල පවා පංච උපාදානස්කන්ධයක් දකිනවා. සමාධිය තුළ පවාදා තියෙන්නේ හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යන ස්වභාවයට අයිති සංකතයක ලක්ෂණ සමාධිය තුළ දකින. ඒ කිනා සමාධිය තුළ පවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් පංච උපාදානස්කන්ධය බෙදාගෙන විදර්ශනා වඩද්දී. අර සමාධිය කෙරෙහි යම් ඇල්මක් තිබුණා ඒ ඇල්ම නිරුද්ධ වෙනවා. හිත සමාධියෙන් මිදිලා උපේක්ෂාවට පත් නමුත් ඒ උපේක්ෂාව කෙරෙහි පවා හිත ඇලිලා තියෙනවා. දැන් බලන්න එකින් එක එකින් එක හිත නිදහස් වෙනකොට ඊළඟට තියෙන දේ අල්ලනවා. හිත ප්‍රීතියෙන් නිදහස් වෙනකොට සැපේ අල්ල ගන්නවා. සැපේ කෙරෙහි යථා ස්වභාවය දැකලා සැපෙන් හිත නිදහස් වෙනකොට ඊළඟට තියෙන්නේ සමාධි. සමාධිය දැඩි ලෙස අල්ලනවා. සමාධිය කෙරෙහි ත්‍රිලක්ෂණය දැකලා සමාධිය කෙරෙහි යථාර්ථය අවබෝධ කරගෙන ඒකින් නිදහස් වෙනකොට හිත උපේක්ෂාවටපත් වෙනවා. ඒ උපේක්ෂාවටත් හිත ඇලෙනවා. අන්නේ උපේක්ෂාවත් නිවන් අවබෝධය ඉලක්ක කරලා වර්ධනය කරන හැටි තමයි උපේක්ඛා සම්බොජ්ජංගය කියලා කියන්නේ. අපි අද කතා කරන්නේ අන්න ඒක ගැන. ඊ타ත්ම ගාම්භීරයි. ඒ නිසා මන අවධානී යුක්තව ශ්‍රවණය කරන්න. පිංගතුනි මේ සතර සතිපට්ඨානයේ තුල සිහිය පිහිටවලා බොජ්ජංග ධර්ම හත වඩද්දී බුදුරජාණන් වහන්සේ මේ බොජ්ජංග ධර්ම හත දාහතරක් හැටියට වඩන හැටිට පෙන්න්නන. ඒක තමයි ධර්මස්වාමී වෙච්ච බුදුරජාණන් වහන්සේගේ හිතේ පහළ වෙන අවබෝධය. උන්වහන්සේ හතක් හැටියට වගේම දාහතරක් හැටියටත් බෙදල පෙන්න්න. මේක බෙදන්න හේතුවෙච්ච කාරණයක් තියෙන. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ ඒ කාලේ ශ්‍රාවකයෝ සත්ත්ව බොජ්ජංග ගැන ලෝකේ පැතිරිලා ගියා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස බොජ්ජංග ධර්ම ගැන නිරන්තරයෙන් සමාජය තුල කතා බහ කරන්න පටන් ගත්තා. මේ බොජ්ජංග ධර්ම ගැන කතා බහ කරද්දී අන්‍යාගමිකයන්ට දැන් ලකුණු අඩු වෙගෙන යනවා. අන්‍යාගමිකයන්ට මිනිස්සු දන් පෑන් දෙන එක අඩු වෙනවා. අන්‍යාගමිකයන්ට තියෙන පැහැදීම අඩු වෙනවා. සමහර ගිහිල්ලා අහනවා අන්‍යාගමිකයන්ගෙන් අහනවා තමුන්නාන්සේලාගේ ආගමේ තියෙනවද අහන ওই බොජ්ජංග. මේ වහද්දි අන්‍ය ආගමිකයන්ට ලැජ්ජයි. ඊට පස්සේ අන්‍ය ආගමිකයෝ මොකද කරේ? මේ සමහර ශ්‍රාවකයන්ගෙන් අහගෙන මේ බොජ්ජංග ධර්ම හත නිකන් අහගෙන ඒ මහා ඉහලින් කියන්න පටන් ගත්තා. ආ ශ්‍රමණ ගෞතමයන් ළඟ විතරක් නෙමෙයි බොජ්ජංග තියෙන්නේ. අපි ළඟත් තියෙනවා බොජ්ජංග. අපේ ආගමෙත් තියෙනවා කියනවා. ඒ නිසා ශ්‍රමණ ගෞතමයන් ළඟට ගිහින් බොජ්ජංග වඩනවා වගේමයි කියන අපේ ආගමට ඇවිල්ලා බොජ්ජංග වඩන එක. මේ විදියට අන්‍යාගමිකයෝ කියාගෙන ගියා. ඒ වෙලේ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වන්දනා කරලා අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම අද අන්‍යාගමික ආශ්‍රමයකට ගිය වෙලාවේ මේ අන්‍යාගමික තවුස ටිකක් එකතු වෙලා මට තර්ක කරන්න පටන් ගත්තා. අපි ළඟත් බොජ්ජංග තියෙනවා. අපිත් සත්ත්ව බොජ්ජංග වඩනවා කියලා. තර්ක කරන්න පටන් ගත්තා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ අන්‍යාගමිකයෝ සත්බොජ්ජංග ගැන කතා කරන්නේ බොජ්ජංග ගැන දැනගෙන රැහුවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් භික්ෂුව බොජ්ජංග ධර්මයන් ලෝකයට පහළ වෙනවා නම් පහළ වෙන්නේ බුද්ධ ශාසනයක් තුල පමණයි. බොජ්ජංග ධර්මයන් යථාර්ථයෙන් අවබෝධ කරගෙන ඉස්සෙල්ලාම ලෝකයට ප්‍රකාශ කරන්නේ සම්මා සම්බුදු කෙනෙක් පමණයි. වෙන කිසිම ආගමක බොජ්ජංග නැහැ කියලා. එහෙනම් ඔබ ගිහින් ওই අන්‍යාගමිකයන්ගෙන් අහන්න කීවා. අපි ළඟ බොජ්ජංග ධර්ම තියෙනවා කියලා කියද්දි අහන්න කීවා. එහෙනම් කියාපල්ලා කියලා. බොජ්ජංග 7 14ක් හැටියට වඩන්නේ කොහොමද කියලා අහන්න කීවා. අන්න එහෙම අහද්දී බෙල්ල බිම හරව ගනී කීවා, බිම හාරයි කීවා. තුෂ්ණිම් භූතව ඉඳී කීවා. ඇඟිල්ල කරකෝ කරකෝ ඉඳී කීවා. මින් බලාගෙන. අන්නේ නිසා මහණෙනි බොජ්ජංග 14ක් හැටියටත් තථාගතයන් වහන්සේ පනවනවා. මෙන්න මේ 14 හොඳට මතක තියාගන්න. මේ 14 තමයි බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානයේ තුල ආධ්‍යාත්මික අංගයන් කෙරෙහි සිහිය පිහිටවලා නුවණින් විමසනවා. ඉස්සල්ලාම ආධ්‍යාත්මික අංගයන් කෙරෙහි මනාකොට සිහිය පිහිටව ගන්නවා. අන්නේ සිහියත් සති සම්බොජ්ජංගය කියනවා. බාහිර ධර්මයන් කෙරෙහි සිහිය පිහිටවනවා නම් ඒකත් සති සම්බොජ්ජංගය. ඒ විදිහට සති සම්බොජ්ජංගය දෙකකට කඩනවා. එයි අපි සතර සතිපට්ඨාන ඉගෙන ගනිද්දී අපි කතා කරනවානේ අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. එතකොට ආධ්‍යාත්මික අංගයක් වශයෙන් සතර සතිපට්ඨානයේ තුර සිහිය පිහිටවන. ඒ විදියට මෙයා බලනවා බාහිර අය කෙරෙහිත් ඒ විදියටම බලනවා. එතකොට ආධ්‍යාත්මික ධර්මයන් කෙරෙහි යම් සිහියක් පිහිටවලා තියෙනවා නම් ඒකත් අයිති වෙන්නේ සති සම්පොච්චංගයට. බාහිර ධර්මයන් කෙරෙහි යම් සිහියක් පිහිටවලා තියෙනවා නම් ඒකත් සති සම්පොච්චංගය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආධ්‍යාත්මික ධර්මයන්. ඒ කියන්නේ මේ ඇස කන නාසය දිව කය මනස ආධ්‍යාත්මික ආයතන හය. තමා තුළ හටගත් පංච උපාදානස්කන්ධය. මේවා නුවණින් විමසද්දී වැඩෙන්නේ ආධ්‍යාත්මික ධම්ම විචය සම්බොච්චංගේ වැඩෙනවා. ආධ්‍යාත්මික ධර්මයන් නුවණින් විමසද්දී ධම්ම විචය සම්බොච්චංගයත් වැඩෙනවා. ඊළඟට එයා බාහිර ධර්මයන් නුවණින් විමසනවා. තමන්ගේ තුළ හටගත්ත පංච උපාදානස්කන්ධය වගේමයි අතීතයේ යම්තාක් පිරිසක් තුළ පංච උපාදානස්කන්ධ තිබුණා නම් ඒවත් ඒ වගේ. අනාගතේ යම් තාක් පංච උපාදානස්කන්ධ හට ගන්නවා නම් ඒවත් මේ වගේම අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට මේ ලෝකේ හීන ස්වභාවයෙන් යුක්තව යම් තාක් පංච උපාදානස්කන්ධ තියෙනවා නම් ඒවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ප්‍රණීත ස්වභාවයෙන් යම්තාක් පංච උපාදානස්කන්ධ තියනවාද? ඒවත් අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඊළඟට සියුම් ස්වභාවයෙන්, ගොරෝසු ස්වභාවයෙන් මේ විදිහට අපි අර වඩන්නේ 11 ආකාරයක. ඒ විදිහට බාහිර ගොරෝසු සියුම් දුර ළඟ මේ විදිහට අතීත අනාගත වර්තමාන මේ විදිහට බාහිර අංගයන් කෙරෙහි ධර්මයන් නුවණින් විමසද්දී ඒ තුල වැඩෙන්නේ ධම්මවිජේ සම්බොජ්ජංගය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ බොජ්ජංග ධර්ම වඩන්න නිවන අරමුණු වෙලා කායිකව යම් වීරියක් ඇති කරගන්නවා නම් ඒකත් විරිය සම්බොජ්ජංගය. මානසිකව යම් වීරියක් ඇති වෙනවා නම් ඒකත් විරිය සම්බොජ්ජංගය. අන්න විරිය සම්බොජ්ජංගයත් කොටස් දෙකකට බෙදෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පංච නීවරණ යටපත් වීම නිසා ඇතිවෙච්ච ප්‍රීතිය විතක්ක ਵਿਚාර සහිතව ඇතිවෙච්ච ප්‍රීතියක් තියෙනවා නම් ඒකත් ප්‍රීති සම්බොජ්ජංගය කියනවා. ඒ කියන්නේ පළවෙනි ධානයේ තුල නිවන අවබෝධය ඉලක්ක කරලා පළවෙනි ධානයේ වඩද්දී ධානයේ තුල ඇතිවෙච්ච ප්‍රීතිය ඒකත් ප්‍රීති සම්බොජ්ජංගය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා විතක්ක ਵਿਚාර රහිතව යම් ප්‍රීතියක් තියෙනවා නම් ඒකත් ප්‍රීති සම්බොජ්ජංගය කියනවා. ඒ කියන්නේ දෙවනි ධ්‍යානය තුළ තියෙන ප්‍රීතියත් ප්‍රීති සම්බොජ්ජං. අන්න ප්‍රීති සම්බොජ්ජංගියත් දෙකකට කැඩුවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කායිකව යම් සැහැල්ලු බවක් තියෙනවා නම් ඒකත් පස්සද්ධි සම්බොජ්ජංගය. මානසිකව යම් සැහැල්ලු බවක් තියෙනවා නම් ඒකත් පස්සද්ධි සම්බොජ්ජංගය. ඊළඟට විතක්ක ਵਿਚාර සහිතව සමාධියක් තියෙනවා නම් නිවන අරමෝදේ ඉලක්ක කරලා ඒකත් සමාධි සම්බොජ්ජංගය. විතක්ක ਵਿਚාර රහිත යම් සමාධියක් තියෙනවා නම් නිවන් අවබෝධය ඉලක්ක කරලා ඒකත් සමාධි සම්බොජ්ජංගය. ඒකට විතක්ක ਵਿਚාර සහිත සමාධිය තමයි පළවෙනි ධ්‍යානය. විතක්ක ਵਿਚාර රහිත සමාධිය තමයි දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. අන රූප ධ්‍යාන විතක්ක ਵਿਚාර රහිත ධ්‍යාන. මේවත් සමාධි සම්බොජ්ජංග. අන සමාධි සම්බොජ්ජංගෙ දෙකකට ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආධ්‍යාත්මික ධර්මයන් නුවණින් විමසීමේදී ඇතිවෙච්ච උපේක්ෂාවක් තියෙනවා නම් ඒකත් උපේක්ඛා සම්බොජ්ජංගයයි. බාහිර ධර්මයන් නුවණින් විමසීම නිසා ඇතිවෙච්ච උපේක්ෂාවක් තිබෙයිද? ඒකත් උපේක්ෂා සම්බොජ්ජංගයයි. අන්න ඒ විදිහට උපේක්ඛා සම්බොජ්ජංගයත් කොටස් දෙකකට කැඩුවා. දැන් අපි කතා කරන්නේ අද උපේක්ඛා සම්බොජ්ජංගය ගැන. එතකොට උපේක්ෂා සම්බොජ්ජංගේ කොටස් දෙකකට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ තමයි ආධ්‍යාත්මික ධර්මයන් නුවණින් විමසද්ද මේ ඇස කන නාසය දිවකය මනස ඒ මුල් වෙලා හට ගන්න පංච උපාදානස්කන්ධය මේව නුවණින් විමසද්ද ඇතිවෙච්ච උපේක්ෂාවක් තියෙනවා නම් ඒ උපේක්ෂාව පවා නීවරණ යටපත් වෙලා නිවන් අවබෝධයේ ඉලක්ක වෙලා පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන ඇල්ම නිරුද්ධ වෙන ආකාරයටත් නොවැල් මැති වෙන ආකාරයටත් Taman තුල වර්ධනය වෙනවා නම් ඒකට කියන උපේක්ඛා සම්බොජ්ජංගය. ඊළඟට බාහිර ධර්මයන් නුවණින් විමසන්න. ඒ කියන්නේ මේ බාහිර අතීතයේ තිබ්බ පංච උපාදානස්කන්ධ ගැන අනාගතේ හටගන්න පංච උපාදානස්කන්ධ ඊළඟට වර්තමානයේ තවත් යම්තාක් පංච උපාදානස්කන්ධ තියෙනවා නම් ඒව ගැන ඊළඟට සියුම් ස්වභාවයෙන් තියෙන පංච උපාදානස්කන්ධ ගැන ගොරෝසු ස්වභාවයෙන් හීන ප්‍රනීත දුර ළඟ මේ සෑම දෙයක් ගැනම බාහිර දේවල් කෙරෙහි නුවණින් විමසන්න අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලද්දී ඒවයින් හිත නිදහස් වෙලා ඇතිවෙච්ච පිරිසිදු උපේක්ෂාව නිවන් අවබෝධයේ ඉලක්ක කරලා පංච නීවරණ යටපත් වෙච්ච චිත්ත විවේකයෙන් යුක්ත නොයල් මැති වෙන ආකාරයටත් ඇල්ම නිරුද්ධ වෙලා යන ආකාරයටත් නිවන් අවබෝධය ඉලක්ක වෙලා ඒ බාහිර උපේක්ෂාව වැඩෙනවා නම් බාහිර ධර්මයන් නුවණින් විමසද්දී ඇතිවෙච්ච උපේක්ෂාව වැඩෙනවා නම් ඒකත් උපේක්ෂා සම්බොජ්ජං. දැන් මම මේ පිළිවෙලකට කියාගෙන ආපු කරුණු ටික ඔබට හොඳට තේරුණාද? තේරුණා. දැන් අපි කතා කරමු උපේක්ඛා සම්බොජ්ජංගේ ගැන. දැන් මම ඔබට දැන් සාරාංශය ක්‍රියාව චුට්ටක් කියන්න. ඉස්සල්ලාම සතර සතිපට්ඨානය කිරීම මනාකොට පිහිටන සිහියට කියනවා සති සම්පජාන. ඊළඟට ඒ සිහිය පිහිටවල ඒ ධර්මයේ නුවණින් විමසීමේදී ඒ විමසීම නිවන් අවබෝධය ඉලක්ක කරලා වර්ධනය වීමට කියනවා ධම්මවිචය. එතකොට කායිකවත් මානසිකවත් තව තවත් නිවන් අවබෝධය ඉලක්ක කරලා ඇති කරගන්න වීරියට කියනවා විරිය සම්පජාන. එතකොට හිත තුල පංච නීවරණ යටපත් වෙලා ඇති වෙච්ච නිර්ාමිස ප්‍රීතිය නිවන් අවබෝධය ඉලක්ක කරලා වර්ධනය වෙද්දී ඒකට කියනවා ප්‍රීති සම්බොජ්ජංගය. ඒ ප්‍රීතිය කෙරෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා ප්‍රීතිය කෙරෙහි නොඇලෙනකොට ප්‍රීතිය කෙරෙහි උපේක්ෂාවට පත් වෙදී පස්සද්ධියට ඇලෙනවා. කායික මානසික සැහැල්ලු බවට ඇලෙනවා. එතකොට මේ සැහැල්ලු බවත් නිවන් අවබෝධය ඉලක්ක කරලා යා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩමින් වර්ධනය කරනවා. ඒකට කියනවා පස්සද්ධි සම්බොජ්ජංගය. පස්සද්ධිය තුල පවා ත්‍රිලක්ෂණේ දකිද්දී පස්සද්ධියෙන් හිත මිදෙනවා. පස්සද්ධියෙන් හිත නිදහස් වෙලා පස්සද්ධිය කෙරෙහි සැහැල්ලු බව කෙරෙහි ඇලෙන්නේ නැති වෙනකොට අර සමාධිය තව තවත් වර්ධනය වෙනවා. ඒකට කියනවා සමාධි සම්බොජ්ජංගේ නිවන් අරමුණු වල සමාධිය වර්ධනය වෙනවා. එතකොට යා සමාධිය තුල පවා පංච උපාදානස්කන්ධය බෙදාගෙන සමාධියටත් නොවැළී ඉන්නේ. පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් වඩද්දී සමාධිය කෙරෙහි තිබ්බ ඇල්මෙන් හිත නිදහස් වෙලා, හිත උපේක්ෂාවටපත් වෙනවා. නමුත් උපේක්ෂාව කෙරෙහි හිත ඇලෙනවා. අන්න ඒකට කියන උපේක්ඛා සම්පූර්ණ. දැන් පින්වතුනි මේ උපේක්ෂාව උපේක්ඛා සම්බුද්ධංගේ කොටස් දෙකකට ඔබට මම විස්තර කරා එකක් තමයි ආධ්‍යාත්මික ධර්ම කිරිය යම් උපේක්ෂාවක් තියෙනවා නම් ඒකත් උපේක්ඛා සම්බුද්ධංගේ බාහිර ධර්ම කිරිය යම් උපේක්ෂාවක් තියෙනවා නම් ඒකත් උපේක්ෂා සම්බුද්ධංගේ බුදුරජාණන් වහන්සේ මේ උපේක්ඛා සම්බුද්ධංගේ වඩන හැටි ඊටාම ලස්සනට පෙන්වලා දෙනවා මජ්ජිම නිකායේ සඳහන් වෙන මහා සලායතන කියන සූත්‍රය. මහා සලායතන විභංග සූත්‍රය. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නික්කම්ම උපේක්ෂාවක් තියෙනවා. නික්කම්ම උපේක්ෂාව තමයි කාමයන්ගෙන් තොර වෙලා. එයා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ පංච කාමයන් අල්ලන්නේ නැතුව පංච කාමයන් අතහැරලා මේ ඇස කරුණාසී දිවකය මනස මේ පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් සිහි කරලා අනිත්‍ය වශයෙන් වඩලා අනිත්‍ය අවබෝධ වීම තුල ඇතිවෙච්ච උපේක්ෂාවක් තියෙනවා. ඒකට කියනවා නෙක්ඛම්ම උපේක්ඛාව. මෙන්න මේ නෙක්ඛම්ම උපේක්ෂාව බුදුරජාණන් වහන්සේ කොටස් දෙකකට බෙදලා හොඳට මතක තියාගන්න ඕනේ. කලාතුරකින් අහන්න ලැබෙන දහම් කොටසක්. නෙක්ඛම් උපේක්ෂාව කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි නානත්ත උපේක්ෂාව. අනිත් එක තමයි ඒකත්ත උපේක්ෂාව. නානත්ත උපේක්ෂාව තමයි මේ ඇස අනිත්‍ය වශයෙන් දැකලා ඇසට පෙනෙන රූප ඇහි හටගන්න විඥානය ඇහැ මුල් වෙලා හටගන්න පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දැකලා ප්‍රඥාවෙන් දැකීම තුළ ඒකෙන් හිත නිදහස් වෙලා උපේක්ෂාවට පත් වීමෙන් ඇතිවෙන උපේක්ෂාවට කියනවා නානත්තු පේකා ඊළඟට කන කන අනිත්‍ය වශයෙන් දැකලා කනට ඇහෙන සද්දය කනේ හටගන්න විඤ්ඤාණය මේ විදිහට කන මුල් වෙලා හටගන්න පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දැකලා ඇති කරගන්න උපේක්ෂාවට කියනවා නානත් උපේක්ඛා ඒ විදිහටම නාසය දිව කය මනස කියන ආයතන හයම අනිත්‍ය වශයෙන් වැඩිම නිසා ආයතනයි මුල් වෙලා හට ගන්න පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දැකලා ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඒ ආයතන හයට නොඇලී හිත උපේක්ෂාවට පත් කරගෙන තියෙනවා ඒකට කියනවා නානත් උපේක්ඛා බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය ශ්‍රාවකයා මේ නානත් උපේක්ඛාව ඉක්මවලා යනවා නානත් උපේක්ෂාව තුලත් ඒ උපේක්ෂා වේදනාව තුලත් ඒ පංච උපාදානස්කන්ධයෙන් හිත උපේක්ෂාවට පත් වෙලා ඒ උපේක්ෂාව කෙරෙහි තියෙන ඇල්ම තුලත් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනවා. ඒ උපේක්ෂාවත් අනිත්‍ය වශයෙන් සිහි කරනවා. ඒ උපේක්ෂාවත් දුකට අයිති දෙයක් වශයෙන් සිහි කරනවා. ඒ උපේක්ෂාවත් අනාත්ම වශයෙන් සිහි කරනවා. ඇයි උපේක්ෂාව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සිහි කරන්න හේතුව? උපේක්ෂාව කෙරෙහි ඇල්ම තියෙනවා. අන්න ඒකයි උපේක්ෂාව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සිහි කරන්නේ. උපේක්ෂාව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සිහි කරද්දී නානත්ත් උපේක්ඛාවෙන් හිත මිදෙනවා. මිදිලා ඒකත් උපේක්ඛාවේ හිත පිහිට. දැන් බලන්න එකින් එකට පිහිට නැහැටි. ඒකත් උපේක්ඛාව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ තමයි රූපී ධානයන් ඉක්මෝලා ගිහිල්ලා මේ ශරීරයේ මේ මනෝ මානසික ස්වභාවය තුලින් රූපේ ස්වභාව ඉක්මවා ගින් ආකාසානංචායතන අරූප ධානයේ වඩලා ඒ තුල ත්‍රිලක්ෂණේ දැකලා හිත උපේක්ෂාවටපත් කරගන්න. ඒකට කියනවා ඒකත් උපේක්ඛා. ඊළඟට විඥානං ඡායතන අරෝප ධානයේ වඩලා ඒ තුල ත්‍රිලක්ෂණේ දැකලා හිත උපේක්ඛාවටපත් කරනවා. ඒකටත් කියනවා ඒකත් උපේක්ඛාව. ඊළඟට ආකින්චඤ්ඤායතන අරූප ධානයේ වඩලා ඒ තුල ත්‍රිලක්ෂණේ දැකලා හිත උපේක්ෂාවටපත් කරගන්නවා. නියෝ සංඥා නා සංඥායතන අරූප ධානය තුළ පවා එයා බාහිර ඉඳගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනවා. ඇයි නේව සංඥා නා සංඥායතන අරූප ධානය තුළ බාහිර ඉඳගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නේ? නේව සංඥා නා සංඥායතන අරූප ධානය තුළට පැමිණිලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සිහි කරන්න බෑ. නියෝ සංඥා නා සංඥා ඇතන කියන සංඥාව ඇත්තෙත් නැති නැත්තිත් නැති මට්ටම. ඒ ඒ සමාධියට සමවැදිලා සමාධිය නැගී සිටලා සමාධිය විදර්ශනා වඩනවා. බලන්න ආර්ය ශ්‍රාවකයන් කොයිතරම් ගහම්බීරව මේ ධර්මය අවබෝධය කරා යනවා. සමාධියට සමවැදිලා සමාධී ස්වභාවය තීරුම් අරගෙන සමාධියෙන් නැගී සිටිනවා. නැගී සිටලා ඒ සමාධිය ගැන සිහි කරලා එතකොට අතීතයේ සමාධිය තුර තිබ පංච උපාදානස්කන්ධය සිහි කරලා ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩන මේ විදියට ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින් සංඥායතන නේව සංඥා නා සංඥායතන කියන අරූප ධාන හතර තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩනවා දැන් ඒකත් නානත් උපේක්ඛාවෙන් හිත මිදිලා ඒකත් උපේක්ඛාවේ හිත පිහිටලා තියෙනවා. මේ ඒකත් උපේක්ඛාව ඒ කියන්නේ අරූප ධානය තුල ඇතිවෙච්ච උපේක්ෂාව තුල ත්‍රිලක්ෂණේ බලනවා. ත්‍රිලක්ෂණේ බලනවා කියන්නේ දකින්න තියෙන ලක්ෂණ තුනයි. ඒ ඒ තමයි උපාදෝ පඤ්ඤායති. හට ගැනීමක් දකිනවා ඒ තුල. වයෝ පඤ්ඤායති. වෙනසීමක් දකිනවා ඒකත් උපේක්ඛාව තුල. තිතස් සංඥතත්තම් පඤ්ඤායති. පවතින ස්වභාවය තුළ වෙනස් වෙමින් පැවතීමක් දකිනවා. ඒකට කියනවා සංකතේක ලක්ෂණ. මෙන්න මේ සංකතේක ලක්ෂණ අරූප ධානය තුළ දකිනවා. අරූප ධානය තුළ දැක්කට පස්සේ ඒ අරූප ධානය තුළ තිබ්බ උපේක්ෂාව තුළ සංකතේක ලක්ෂණ දකිනවා. අරූප ධානය තුළ තියෙන උපේක්ෂාව තුළ සංකතේක ලක්ෂණ දකිමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හිත වඩද්දී හිත අරූප ධානය කෙරෙහි නොඇලෙනවා. අරූප ධානය කෙරෙහි නොඇලෙනකොට එයාට නිවන අරමුණු වෙනවා. නිවන අරමුණු වෙනකොට එයා නිවන අරමුණු කරලා හිත වඩනවා. ඒතං සම්තං මෙයයි සාන්ත. ඒතං ප්‍රණීතං මෙයයි ප්‍රණීත වූ ස්වභාවය. යදිදං සබ්බ සංඛාර සමතෝ පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනිඤ්ඤාවි සංකාර කියන සියලුම සංස්කාරයන් නිවන තුල සංසිඳිලා තියෙනවා. සබ්බූපදි පටිනිස්සග්ගෝ සියලුම කෙලෙස් සහිත කර්මයන් නිවන තුල බැහැර වෙලා තියෙනවා. තණ්හක්කයෝ යම් ඇල්මක් තිබ්බනම් මේ ලෝකේ යම් දෙයක් කෙරෙහි ඒ සියල්ල කිරීම තිබැල්ම ෂේ වෙලා තියෙන්නේ විරාග නොයල්මැති වෙලා නිරෝධ අල්ම නිරුද්ධ වෙලා නිබ්බාන ඒ නිවනමයි සාන්ත නිවනමයි ප්‍රණීත කියලා ඒ නිරෝධ සංඥාවේ හිත සිහි කරලා නිවන හිත පිහිට වෙලා පංච අර උපේක්ෂා සම්බොජ්ජංගේ තුළ විදර්ශනා වඩලා උපේක්ඛා සම්බොජ්ජංගේ යථාර්ථය දැකලා ප්‍රඥාව දියුණු කරලා දියුණු කරන ලද විදර්ශනා නුවණින් යුක්ත උපේක්ඛා සම්බොජ්ජංගෙන් හිත මුදෝගෙන නිවන හිත පිහිටුව නිවන හිත පිහිටුවීට පස්සේ කෙලින්ම අරහත් ඵලයටපත් වෙනවා එතකොට උපේක්ඛා සම්බොජ්ජංගය කියන්නේ අරහත් මාර්ගය. අරහත් මාර්ගය තුල යා විදර්ශනා වඩලා උපේක්ෂාවෙන් හිත මුදවගෙන උපේක්ෂාවෙන් හිත මිදුණට පස්සේ හිත ඇලෙන්න තැනක් නැහැ. දැන් බලන්න ප්‍රීතියෙන් හිත මුදව ගත්තට පස්සේ පස්සද්ධිය ඇලෙනවා. පස්සද්ධියෙන් හිත මිදෙව්වට පස්සේ සමාධිය ඇලෙනවා. සමාධිය තුලත් විදර්ශනාවටලා හිත මිදෙව්වට පස්සේ උපේක්ෂාව ඇලෙනවා. උපේක්ෂාව තුල පවා තවත් ඇලෙනවා. උපේක්ෂාව තුලත් ඒකාත් උපේක්ඛාවක් නානත් උපේක්ඛාවක් තියෙනවා. ආයතන හය වෙන වෙනම විදර්ශනාවටලා ඇති කරගත්ත උපේක්ෂාවක් තියෙනවා. ඒ තුලටත් හිත ඇලෙනවා. ඒකෙන් හිත මුදවා ගැනීම තුල ඒකත් උපේක්ඛාවේ හිත ඇලුම් කරනවා. ඒ යම් තාක් උපේක්ෂාවක් තියනවාද ඒ උපේක්ෂාව කෙරෙහි පංච නීවරණ දුරු කරලද චිත්ත විවේකයෙන් යුතුව නොයල්ම ඇති වෙන ආකාරයට ඇල්ම නිරුද්ධ වෙලා යන ආකාරයට නිවන් අවබෝධයේ අරමුණු වෙලා වොස්සග්ග පරිණාමයෙන් කියන මේ උපේක්ඛා සම්බොජ්ජංගේ වර්ධනය වෙද්දී ඒ උපේක්ඛා සම්බොජ්ජංගේ තුල පවා විදර්ශනා වඩලා ඒක ප්‍රඥාවෙන් ඒ ත්‍රිලක්ෂණේ දැක්කට පස්සේ උපේක්ඛා සම්බොජ්ජංගෙන් හිත මිදෙනවා මිදෙනකොට හිත පිහිටන්නේ නිවනේ ඒ නිවන යා අරමුණු කරලා නිවන හිත පිහිටවගෙන උපේක්ඛා සම්බොජ්ජංගේ අතහරින අතහැරියට පස්සේ අරහත් ඵලයට පත් මෙන්න මේ විදිහට තමයි උපේක්ෂා සම්බොජ්ජංගේ වඩලා අරහත් ඵලයේ සාක්ෂාත් කරගන්න තියෙන්නේ. බලන්න කොයිතරම් ගහම්බීර කොයිතරම් ගැඹුරු ධර්මයක්. මේ ධර්මයේ ඔබට අහන්න ලැබෙන්නේ ඊටමත් කලාතුරකින්. සාමාන්‍යයෙන් අපි මේ සාමාන්‍ය භාවනා වැඩසටහන් ගැනවල මේ වගේ ගැඹුරින් කතා කරන්නේ. ඒකට හේතුව ගොඩාක් මේ බුද්ධි මට්ටම හීන කෙලෙස් ඇවිස්සිච්ච පිරිසක් ඉන්නවා. ඒ නිසා මේ වගේ ගැඹුරු කොටස් කතා කරපුවාම සමහරු බය වෙනවා. නමුත් ඒ ගැඹුර කරා යන්න තියෙන්නේ ටිකින් ටික කියලා මේ අයට අවබෝධයක් නෑ. මේ අය හිතන්නේ එකපාරට ගැඹුර ගැන කියපුවාම බයයි අප්පෝ. ඕවා කොහේ කරන්නද කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ඔබට මතක ඇති පහරාද සූත්‍රයේ මේ ධර්ම මාර්ගයේ දියුණුව කරා යන්නේ මහා සාගරයට බහිනවා වගේ. ටිකෙන් ටික ටිකෙන් ටික අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා අනුපිළිවෙලින් ශික්ෂාවේ හික්මෙන අනුපිළිවෙලින් සීලය තුල හික්මෙන අනුපිළිවෙලින් සමාධිය වඩනවා අනුපිළිවෙලින් ප්‍රඥා වඩමින් සීල සමාධි ප්‍රඥා වඩමින් ක්‍රමයෙන් තමයි ගැඹුර කරා යන්නේ ක්‍රමයෙන් ගැඹුර කරා යන කෙනා ටික ටික ටික ටික ධර්ම මාර්ගයේ ඇතුළට යනවා ඒවා නියම් අවබෝධය කරා ජීවිතේ දියුණු කරගන්නවා ඒ නිසා පින්වතුනි මේ ගාම්භීර ධර්මය මේ ජීවිතය තුළ අප්‍රමාදීව දියුණු කරගන්න මහන්සි ගන්නවා. මේ ධර්මයේ තව ටික කාලෙකින් ලෝකෙන් අතුරුදහන් වෙලා අවසන් වෙනවා. මේක සක්සුදක් වගේ පැහැදිලි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මිනිස් ආයුෂ වේගෙන් අඩු වෙලා මිනිස් ආයුෂ අවුරුදු 10ට අඩු වෙනකොට රාග ද්වේෂ මෝහ මිනිස්සුන්ගේ ඇවිස්සීලා උපරිමයට ඇවිස්සීලා අවසానයි. ආයෙත් අඩුවෙන් අඩුවෙන් කෙලෙස් ඇවිස්සෙනවා. රාගේ කොයිතරම් ඇවිස්සෙනවද කියන්නේ තිරිසන් වගේ කියනවා. බල්ල බලල්ල වඩුව කුකුල වගේ කියනවා. දෙමව්පිය අඳුරන්නේ. දරුවෝ අඳුරන්නේ. ඥාති අඳුරන්නේ. කුලසිරිත නැහැ කියන ලෝකෙ. තිරිසන් වගේ හැසිරෙනවා. ද්වේෂයේ කොයිතරම් ඇවිස්සෙනවද කියන්නේ එකිනෙකා එකිනෙකා කිරීම දකින්නේ මරා ගන්න අදහසකින්. ඒ ද්වේෂය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් හැටියට මිනිස් ආයස අවුරුදු 10ට යද්දී මෘග සංඥාව පහළ වෙනවා දවස් 7ක්. එකිනෙකා මුවෙක් සතෙක් මරා ගන්න පන්නනවා වගේ මුව ඇද්දෙක් මුවෙක් හඳුනගත්තා වගේ මරා ගන්න ස්වභාවයක් තමයි හඳුනගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් දිහා දැකලා මේක මරන්න ඕන කියලා හිතද්දී අතට ආයුධය පහළ වෙනවා කියනවා. ඒ විදිහටම මිනිස්සුගේ කෙලෙස් ඇවිස්සලා. ඒක විනාශයට පහළ වෙන දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ওই කාලේ වෙනකොට කුසල් කියන වචනේ ලෝකෙන් අතුරුදහන් වෙලා අවසానයි කියනවා. ඉතින් කුසල් කිරීම ගැන කවර කතා දහනද? ඒ කාලේ ලෝකෙ බලවත්ම දේ තමයි කියලා මිත්‍යා දෘෂ්ටිය. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාම අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ. මේ දවසින් දවස මරණේ කරා ළඟා වෙන මේ ජීවිතය තුළ බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච වෙලාවේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් මම දියුණු කරලා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය මේ ජීවිතේම මම අවබෝධ කරගන්නවා සාදු සාදු සාදු